ඒ භාග්‍යවත් උත්තරහත් උත්තිලකරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරගෙන ආවා නිවන් මඟ ගැන. ඇත්තටම මේ දුකෙන් මිදෙන මඟ ගැන අපි මෙහෙම කතා කරගෙන ආවේ අපි මුලින්ම ඔබට මනා පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරා. සතර සතිපට්ඨානය වඩන ආකාරය ගැන. ඒකයින මග්ගෝ අයම් භික්ඛවේ කියලා බුදුන් වහන්සේ එකම මගයි මහන්නේ නිවනට කියලා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මේ චතුරාර්ය සත්‍ය දේශනය තුළ බුදුන් වහන්සේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කොටස් හතරකට බෙදලා අපිට පෙන්වන්නේ අපි කායानुපස්සනාව අපි කය රූපේ විනය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන මේ ලෝකයෙන් මිදෙන්න විනෙයේ ලෝකේ දුක දෝමනස්යෙන් මිදෙනවා කියන තැනට මේ රූපයෙන් මිදෙනකොට දුකින් මිදෙනවා කියන කාරණාවට ඒ මඟ පුහුණු කරන්නේ ඒ වගේම අපි වේදනානුපස්සනාව පුහුණු වඩන්නේ යම් අයෙක් මේ වේදනාව රූපේ ආත්මය කරගෙන ඉන්නවනම් අනේ වේදනාව විනීය ලෝකේ ලෝකෙන් මිදෙන්නේ කොහොමද කියන එක. වේදනාව තමන්ගේ නොවන හැටි. රූපය තමන්ගේ නොවන හැටි. අපි කායනාපස්සනාව වඩනකොට රූපය තමන්ගේ කරගන්නේ ඇත්තට මෙහෙම රූපයක් නැහැ. ඇත්තටම ස්වභාවය අපි මේ අපේ රැවටීම අපිට අවබෝධ කරගන්න බැරුවයි දුක් විඳින්නේ. අපි පරම සත්‍ය කියනවා. ඒ පරම සත්‍ය කොහොමද? පරම සත්‍ය නම් මේ ලෝකෙම මායාවක්. ඇත්තම බොරුවක්. හිස් ලෝකයක්, බොරු ලෝකයක අපි ජීවත් වෙනවා. බොරුවක් ඇත්ත කරගෙන අපි ජීවත් වෙනවා. අපි වේදනාවේ වේදනාන් පස්සේ විහරණේ කියලා වේදනාව මගේ කරගන්න නැතුව ඉන්නේ. වේදනාවට හිමිකරුවෙක් නැති වෙන්නේ. වේදනාවෙන් වේදනාවට අපිට අපි වේදනාව අපේ කරගෙන අපි වේදනාව විඳිනවා. ඒ තුල අපිට දුක සැප තියෙනවා. මේක මේකේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ අපි රැවටලා ඉන මායාවෙන් මිදෙන එකමයි. හරි. අපි චිත්තානුපස්සනාවේදී මේ ඒ සංඥා සංකාර සිතුවිලි අපේ මනස අපේ මනසට රැවටිලා අපේ මනසින් හදාගන්න දේවල් වලට ඇලීලා ගැටිලා රැවටිලා දුක් විඳිනවා මේ සංඥා සංකාර වේදනා සංඥා සංකාර එහෙම නැත්නම් මේ නිසා හටගන්න මානසිකාර ඒවට ඒවයි මිදෙන්නේ ඒවයි මායාව අවබෝධ කරන්නේ කොහොමද විඥානයේ මායාව අවබෝධ කරගන්න ආකාරය අපි චිත්තානුපස්සනාවේදී පුරුදු වෙනවා ප්‍රායෝගිකව එදිනෙදා තමන්ට තමන් එදිනෙදා කටයුතු කරනකොට ඒ ඒ එන අරමුණු වලට මේ ගලපලා කයෙන් මිදෙනවා වේදනාවෙන් මිදෙනවා සිතුවිලි වලින් මිදෙනවා අවසානයේ ධම්මානුපස්සනාව විදිහට අපි අපේ ආයතන හරහා නේද මේ ලෝකය හැදෙන්නේ කියලා අවබෝධ කරනවා. ඇස කන දිව නාසය කියන ඇස කන දිව නාසය කය කියන මෙන්න මේ පංචේන්ද්‍රය මගින් එහෙම නැත්නම් මේ ආයතන හරහා අපි ලෝකයක් හැදෙනවා. ඒ ලෝකේ බොරුවක් ඇත්තටම සත්‍යයක් නෙමෙයි. මායාවක්. අන්න ඒක අවබෝධ කරගන්නේ කොහොමද? අපි කාමච්ඡන්දය ව්‍යාපාදේ තියෙන මිද්දේ උද්දච්ච කුච්ච කියන මේ නීවරණ වලින් අපේ හිත වැහිලා තියෙන්නේ සත්‍ය වැහිලා තියෙන්නේ ඒ මේව අපි දකින්නේ එදිනෙදා අපි ජීවත් වෙනකොට අපි ජීවත් වෙනවා කියලා කරන්නේ අපි සිතවිලිත් එක්ක සසරක් යනවා සිතක් ඇති වෙවි සිතක් නැති වෙනවා සිතින්මයි දුක් විඳින්නේ සිතින්මයි දුකෙන් මිදෙන්නේ එහෙනම් අපි මේ පුහුණු කරන්නේ ඒ ස්කන්ධ පබ්බේ ආයතන පබ්බේ නීවරණ පබ්බේ කියලා ධම්මානුපස්සනාවේදීත් ලෝකයෙන් මිදෙන එකමයි. ඇත්තටම අපි මේ හිතේ හදාගත්ත ලෝකයක ජීවත් වෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවා බඹයක් පමණෝ මේ කය තුල කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමිය පනවනවා ලෝක විදුව කියලා බුදුන් වහන්සේට දේ අපි බුදුන් වහන්සේට වන්දනා කරනවා ලෝක විදුව කියලා බුදුන් වහන්සේ තුන් ලෝකෙම ජයගත්තා කියලා අපි කතා කරනවා. මේ කාම භූමිය අපේ සිතේමයි. මේ රූප භූමියත් අපේ සිතේමයි. මේ අරූප භූමියත් අපේ සිතේමයි. හඳුනා ගන්න ඔබ අරූපේ අරූපේ ඔබට අල්ලන්න බෑ. රූපේ රූපේ ඔබ කියයි ඔබේ පංචායතන මගේ ඔය පේන රූපේ කියලා. ඒ කාම භූමියේ රූපයක් දෙයක් තියෙනවා නම් ඒ දෙයට ඇතිවෙන ඇලීම ගැටීම තුළ කාමයක් ආසාවක් තණ්හාවක් උපදිනවා. කාම භූමිය තුළ අපේ කතා කරනවා ධර්මයේ තුළ පෙළදහමට අනුවම අපිට එළිය බැලුවම පේන තියෙනවා මනුස්ස ලෝකේ තිරියන් ලෝකේ අපිට ඇසෙන් පේන දකින්න ලැබෙනවා ඒක ප්‍රත්‍යක්ෂයයි ඇත්තටම මේ කාම භූමිය තුළ අපේ සිතුවිලි ඒ කාමසප වෙන සිතුවිලි රාග දේශ මොහ සිතුවිලි මේවා ධර්මයේ තුලින් ඒ පෙරදාමේ ඒ අපි බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ඒ දේශනා ඔස්සේ ත්‍රිපිටකයේ හරහා අපි මේ දේවල් ඉගෙන ගන්නවා අපි මේවල් දැන ගන්නවා අපිට ඒ කල්යාණ මිත්‍රායි සොර දැනෙනවා. මහා කල්යාණ මිත්‍රයෙක්මයි මේ සත්‍ය. අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න හිතන තරම් පහසු නැහැ. එස් මෙහෙම අපි ධර්මයේ තුල ඉගෙනගත්ත මේ කාරණා දැනගත්ත මේ දේවල් එදිනෙදා ජීවිතයේදී අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොට අපේ ප්‍රත්‍යක්ෂතාවය තුලිනුයි ඒ දේවල් තහවුරු වෙන්නේ. ඒ දේවල් අපිට ආයි බාහිර අපි විශ්වාස කරන දෙයක් වෙන්නේ අපේ ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ විශ්වාසයක් නෙමෙයි. ඒක ඒක සත්‍යයක් Tamanටම දැනෙන සත්‍යයක්. ප්‍රත්‍යක්ෂතාවයට වෙන වචන නැහැ. මේ භාෂාව පවා හැදිලා තියෙන්නේ අපි කලින් කිව්වා මෙන්න මේ ඇත නැත කියන සංකල්පය ඔස්සේ එහෙම ස්වභාවයකුනේ මේ මායාව මැවෙන්නේ මෙතන द्वේතාවක් තියෙනවා අපි අපි දන්නවා දැන් අපි කතා කරපු පරයයන් ඔස්සේ අපි ශුන්්‍යත විහරණය ගැන අවසානයේදී කතා කරා අපි ශුන්්‍යතාවයට එන්න කලින් අපි නාමයෙන් රූපයෙන් මිදෙන ආකාරය කතා කරා අපි රූපේ හැදෙන හැටි කතා කරා අපි නාමයේ හැදෙන හැටි කතා කරා රූපේ හැදෙන්නේ අපේ හිතේමයි රූප සංඥාවක් ඇත්තටම අපි බාහිරේ තියනවා කියලා ගත්තට ධර්මයේ තුල රූපේ පැහැදිලි කරාට රුප්පත්තිකෝ ආයුසෝ රූපං කියලා රුප්පණය වෙන අර්ථයෙන් අපි ධර්මයේ තුල රූපය හඳුනගත්තට බුදුන් වහන්සේ ලොවට හෙළි කරන ඒ මහා සත්‍ය පරම සත්‍ය මහා ගහම්බීරයි. ඇත්තටම කෙනෙකුට මේක කිව්ව ගමන් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එදිනෙදා ඔහු ඒක තමන් ජීවිතය තුළින් දැක්කාමයි ඒ තමන්ගේ දැබවටපත් වෙන්නේ. මේ ධහම ඕපපාතික නෑ මේ ධහම ඒහි පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තම් වේති තබ්බෝ විඤ්ඤෝ හීති මේ ධහම අකාලිකයි සාන්දිටිකයි මේ ධහම කාලයකට ඇති නෑ සාන්දිටිකයි අපිට මේක මේ මොහොතේම දකින්න පුළුවන් මේ ධහම ප්‍රත්‍යක්ෂ ධහමක් ඉතින් අතීතයේ අපි මේ රැස් කරගත්ත අපේ මනසේ සිතුවිලි ඒවා ඒවා මේ මොහොතේ අපි මතක් කරනවා කියන්නේ වර්තමාන සිතක් විතරයි. ඒ වගේම තමයි අනාගත. අපි කිව්වා බද්දේකරත්න සූත්‍ර තුළ අතීතං නාත්ව ගම්මේය නප්පටික්ඛං කිය අනාගතං පච්චුප්පන්නං චේදම් තත්ත තත්‍ර විපස්සති. ඒ එතන ඒ දේ විපස්සනාවෙන් නුවණින් දකින්න ඕනේ. විදසුන් නුවණින් දකින්න ඕනි. ඇත්තටම සත්‍ය දැකීම අපි මේ මාසෙසට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ බොළඳ හිතකට නිවන් දකින කියන එකක් නම් වෙන්නේ නැහැ. මේකට මහා ප්‍රඥාවක් ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස මහා ප්‍රඥාවක්ම තියෙන්න ඕනි. ඇත්තටම ප්‍රඥාව කියන්නේ කුමක්ද? අනිත්‍ය ස්වභාවය ලෝකේ සත්‍ය නිට්ටයව පවතින දෙයක් නැහැ. අපිට පේනවා අපේ ඉස්සරහ තියෙන ගස් කොළන් පැල ඇදිලා ලොකු වෙලා ආයි දිරලා ඇදගෙන වැටෙනවා. අපිට තේරෙනවා අපේ ඉස්සරහ තියෙන අපේ අපේ ඥාතීන් ඇදගෙන වැටෙනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, ව්‍යාධියට වැටෙනවා. අපිට පේනවා මේ ලෝක ස්වභාවය තුළ විපරිණාමයක් කිසිවක් එක් ආකාරයකට පවතින්නේ නැහැ. සියල්ල විපරිණාමයේ ස්වභාවයක්. ඉතින් අපිට මේ බාහිර ලෝකයේ ගැන අපි ඒ කතා කරන්නේ. ඒ දේම තමයි අපේ අධ්‍යා අභ්‍යන්තරේනොත් අපේ මනස තුල තියෙන ලෝකය වෙන්නේ. ඇත්තටම සබහාදහමේම දිගුවක් තමයි මනස කියන්නේ. ඉතින් මේ කාම භූමිය තුල අපි මනුස්ස ලෝකේ අපිට පේන දේ ඒ වගේම තිරිහන් ලෝකේ අපිට පේනවා. പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නරකය කියලා සතර අපායකුත් චාතුර්මහරජිතේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතේ පරිනිම්මිත වසවර්තේ කියලා මේ සදෙව්ලොවක් දේශනා කරනවා බුදුන් වහන්සේ 11 කාම භූමියක් ගැන දේශනා කරනවා මේවා හොඳින් බැලුවොත් ඔබට යමක් දැනේවි ඇත්තටම අපි මේ ගැන මේ 31 ලෝක ධාතුවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා අපි මේවා මීට කලින් අපි කතා කරලා තියෙනවා. ඇත්තටම මේ කාම භූමියේ කුමක්ද? මේ කර්මඵලයක් ගැන අපි කතා කරනවා ලෞකික භූමිය තුල කෙනෙක් මේ ධර්ම අවබෝධ කරේ නැත්නම් ඒ කෙනා මෙහෙම විපාක දෙනවා. හැම චේතනහම් භික්කවේ කම්මම් වදා කියලා අපි එතනදී පැහැදිලි කරනවා මේ ලෞකික භූමිය තුළ මේ චේතනාව නිසා කර්මය සකස් වෙනවා කියලා. වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම කියලා. ඒවා පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර කියලා. ඒවා අපිට විපාක දෙන ඒ සංකාර බවටපත් වෙනවා කියලා. ඉතින් මේ කර්මපතයක් ගැන අපි කතා කරනවා. අපි ඇත්තටම මේ ධහමට ප්‍රවේශ වෙන්නේ මුකුත් දැනගෙන නෙමෙයි. අපි මුලින් ඉන්නේ එතන. අපි මොකුත් නොදන්න මට්ටමකිනුයි මේ ධර්ම ප්‍රවේශ වුනේ. අපි මුලින් විශ්වාස කරලා තිබුණේ අපි ඉපදෙලා අපි දෙමව්පියන්ගෙන් ලැබුණු ඒ දායාද අසල්වාසීන්ගෙන් ලැබුණු දායාද සමාජය තුළ තිබුණු සංකල්ප ඇත්තටම හරිම පුදුමාකාරයි. මීට දශක ගානකට අපි පස්සට ගියොත් අපිට අහන්න ලැබුණෙත් නැහැ. බොහොම කලාතුරකින් අහන්න ලැබුණේ. අපිට අහන්න ලැබුණේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න අපි ප්‍රාර්ථනා කරපු අය ඇත්තටම හරි පුදුමයි. කාලයේ අවෑමෙන් මේ ධර්මයේ ප්‍රවේශයේ ඉස්මතු වීම සිද්ධ වුණා. ඒ අපිට මහා භාග්යක් වුණා මේ ධර්ම මඟ ප්‍රවේශ වෙන්න. ඒ වගේම අපි විනිවිද බොහොම උත්සාහයෙන් වීරේ මේ ධර්ම සොයන්න ගත්තා. එතකොට අපිට හම්බ වුණා නැහැ මේ මොහොතෙමයි නිවන තියෙන්නේ. මේ මොහොතෙම නිවන් දකින්න පුළුවන්. මේ සිත තුලයි තියෙන්නේ. සිත මිදීම තුළිනුයි නිවන අවබෝධ වෙන්නේ. මේ සිතින් දුක් විඳින්නේ සිතේමයි මේ සියල්ල හැදෙන්නේ. චිත්තේන නියති ලෝකේ සිතෙන් හැදෙන ලෝකේ කියන ඒ සත්‍යයට අපි ලං වුණා. අපි බාහිර වෙන් දකින්න පුරුදු වුණා. අපි නාමයේ වෙන් කරලා දකින්න පුරුදු වුණා. අපි ඒ නාම රූප වෙන් කරලා දකින්න ඒ පච්චේ පරිග්‍රහ ඥානෙ එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානෙ මේ මෙතෙන්ට අපි එනකොට අපි මේ අපිට ගොඩක් සතර සතිපට්ඨානේ ඒ වැදගත් වුණා. ඒ වගේම තමයි අපි මේ ධර්මයේ තුල ප්‍රවේශ වෙනකොට අපි අපිට වැරදුණු තැන් බොහෝ තිබෙනවා. අපි අඩුපාඩු වැරදි වැරදි අර වැටි වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ හදාගෙනයි මේ ගමන ආවේ. එතකොට අපි මේ කර්මය ගැන කතා කරේ ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද? ඇත්තටම මුගලන් හාමුදුරුවන්ට එදා ඒ කතා වස්තුව තුළ ඒ ගහලා මරනකොට බුදුරන් හාමුදුරුවෝ ඒ පිරිනුවම් පාන මොහොතේ. එතකොට ඒ විපාකයක් කියලා කතා කරනවා. එතකොට ඒ වගේම බුදුන් වහන්සේට ඒ ලේ අතිසාර රෝගේ ඒ වගේම එවැනි තව කාරණා තියෙනවා. ඒ හැදුණු හිසේ අමාරුව. ඒ වගේම මේවට පෙර සසරේ හේතු කර්මඵල පෙන්නනවා. මෙන්න මෙවැනි දෙයක් නිසායි මෙහෙම වුණේ කියලා. හැබැයි මෙතනදී අපි අපි කතා කරන්න ඕනිකමක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? ඇත්තටම කර්මඵලයේ බොරුවක්ද? ඇත්තටම අපි අවසානයේදී එනවා හේතුඵල ධාමයට. එතකොට කර්මඵල ධාම අපේ හිතේ වැඩ කරන්නේ නැහැ. අපි එතනින් මිදිලා ඇත්තටම අපි එතනින් සමුවරගෙන අපිට ඒ කියන්නේ නෙමෙයි දැනෙන්නේ. අපිට දැනෙන්නේ ඉමස්මින් සතිය දඟවති. මේ ඇතිකල්ලි මේ වෙන්නේ. අපිට ඉමස්මින් අසතේ ඉදන් නහෝති කියන තැනට එනවා. ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස උපජ්ජා ඉදන් උපජ්ජති. ඉමස්මින් අසති ඉදන් හෝති. ඉමස නිරුද්ධ ඉදන් නිරුද්ධති. මෙන්න මේ පටිච්ච සමුප්පාදයට අපි එනවා. ඒ තුලයි අපි දකින්නේ අපේ මේ සසර හැදෙන හැටි ගැන. එතකොට අපි මේ කතා කරන්නේ ලෞකික භූමිය ගැන. ලෞකික භූමියේ තුල තියෙන කාරණා ගැන. එතකොට ඒ සියල්ලම අපිට බොරුවක් වෙලා අපි ලෝකෝත්තර භූමිය කියලා කතා කරන්නේ නාම රූපයෙන් මිදෙන තැන. එතකොට අපි ඒක හඳුනාගත්තේ කොහොමද මේ සිතක් හැදෙන්නේ කොහොමද මේ දෙයක් හැදෙන්නේ එහෙමනම් බාහිරේ අසත්‍යක් නම් බාහිරේ දෙයක් කරගත්තේ අපේ හිතින්ම නම් අපේ සිත තුල නම් එහෙනම් මේ සේරම හැදෙන්නේ එහෙනම් අපි දකිනවා නෙමෙයි අපි හිතනවා. අපි එතනට එනකොට දිත්තේ දිත්තමත්තන් දැකීම දැකීමක් පමණයි කියන තැනට එනකොට දැකපු කෙනෙක් නෑ දැකපු දෙයක් නෑ කියනකොට අපි මේ ධහම තුල ඇත්තටම සත්‍යයට ලං වෙනවා. අපිට ඒක තේරෙනවා. අපිට ඒක දැනෙනවා. අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි ඇත්තටම සබ්බවස සූත්‍රයේ සියලු ආශ්‍රෝෂය කරලා මහරහත් භාවය ලබන ඒ ඒ නිවන් මඟ පැහැදිලි කරන සූත්‍ර දේශනා දිහා බැලුවොත් අපිට තේරෙනවා දස්සනා පහතබ්බා දර්ශනයේ තුළින් ප්‍රහාණය වන ආශ්‍රව. එතකොට මේ දර්ශනේ කියලා අපි ගන්නකොට අපි දැක්කා නාමය කොහෙද රූපය කොහෙද රූපේ පාදක කරගෙන අත්‍තරම නාමයේ නාමයේ තුලයි සියල්ල අවසානයේ හිමි වෙන්නේ. නමුත් අවසානයේ නාමයත් සත්‍ය වෙන්නේ නැහැ. නාමයත් ඒ ඒ මොහොතේ ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. උපාද වය ධම්මිනෝ කියන තැනට ආවා. උදේවැය ඥානෙ තියෙන තැනට ආවා. එතකොට නාමයේ හැදෙන හැටි අපිට අවබෝධ කරගන්න සිද්ධ වුණා. එතකොට අපි මේක පරමය නිකන් දැනුමකට පොතකට කියවලා එහෙම නැතුව අපි අපේ ජීවිතය තුළින් අපි වතුර එකක් බොනකොට ඒ කාය විඥානේ මනෝ විඥාණයෙන් එදෙන පණිවිඩානුව ඒ චක්කු විඥානය ක්‍රියාත්මක වෙන හැටි, කාය විඥානය ක්‍රියාත්මක වෙන හැටි, ඒ හරහා වතුර වීදුරුව අරගෙන කාය විඥානය දැනෙන ඒ පොට්ටබ්බ ඒ තද ගතිය, සීතල ගතිය, ඒ හරහා ඒක අපි නැවත ඒ චක්කු විඥාණයෙන් දැකලා නැවත ඒ කටට දානකොට ඒක ජීවා විඥාණයෙන් නැවතත් ඒකේ තියෙන සීතල ගතිය ඒක දැනිලා අපි නැවතත් මේ මෙතන පුජ්‍යලයක් අපි දැක්කේ නෑ. අපි ප්‍රායෝගිකව මේ වගේ අත්දැකීම් ගොඩාක් කතා කරා. අපි මේ සතර හතිපට්ඨානේ වඩන තැනේදී අපි මේවා ගැන ගොඩක් කතා කරා. මේ විදිහට අපි අවසානයේදී මනෝවිඤ්ඤාණයට තිබහක් ආවා. නමුත් මනෝවිඤ්ඤාණය චේතනාව තිබහ කියන්නේ වතුර තිබහ කියන්නේ චේතනාවක් වුණා. ඒ මනෝවිඤ්ඤාණයට වතුර බොන්න බෑ. එතකොට වතුර බිව්වේ කවුද? වතුර බිව්වේ ජීව විඥානේද චක්කු විඥානේද කාය විඥානේද වතුර බිව්ව කෙනෙක් නැහැ. ඒතර මේ ක්‍රියාවට හිමිකරුවෙක් නැහැ. ක්‍රියාවක් තියෙනවා හිමිකරුවෙක් නැහැ. අපිට ඒතර ධහම දකින්න ලැබුණා ප්‍රායෝගික මට්ටමින්ම. අපිට ඇවිදින කොටත් ඒ දේ දැක්කා. මේ ඇවිදින කෙනෙක් නැහැ. ඇවිදින ඇත්තටම අපි මේ කායට දැනෙන තද ගතිය, කකුලට දැනෙන තද ගතිය, පාද තියෙනකොට එතකොට ඒ ඒකට එච්චරයි. ඉන් එහාට ඇවිදිනවා කිව්වට ඇවිදිනවා ඇවිදි ඒ සක්මන් භාවනාව කරනකොට ඒ ඒ දැනෙනවා මේ හතර ඉරියව්වෙම මෙතන කරන කෙනෙක් නෑ. රූපය කියලා ගත්තට මේ බාහිරේ කියලා දැන රූපෙත් පවා සංඥාව පවා මේකත් නාමයේ කොටසටයි එන්නේ. එතකොට එතන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඇවිදින කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාවක් තියෙනවා කෙනෙක් නැහැ. එතකොට අපි මෙතනදී දහම දිහා නැවත අපි හොඳින් මේක විමර්ශනය කළා ඒ බලපු අවස්ථා දිහා බලනකොට අපි දැක්කා මොකද්ද මේ මේ සිතුවේ සිතුවිලි හැදෙන ක්‍රමය. ඒතර නාමය කියනකොට අපි දැක්කා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැන. එතකොට ඒක බුදුන් වහන්සේ නාමය හඳුන්ලා දීලා තියෙන පරයය විදිය. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඇත්තටම විඳපු දේ සංඥාවෙන් හැදෙනගෙන විඳීම හැඳිනීම දැන ගැනීම කියන තැනින් එන්නේ ඒ තුලින් තමයි අපි සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් දෙයක් හදාගන්නේ ඇත්තටම එළියේ තියෙන කිසිම දෙයක ඔය අපි නාගස් නුගගස් ගෙවල් දොරවල් ළමයා දුව පුතා පුටුව ඇඳ මේ මොන වචනේ පාවිච්චි කරත් මේ භාෂාවම ප්‍රඥප්ති සම්මුති වලින් හැදිලා තියෙන්නේ. එතකොට අපි අපේ එතනදී අපි අවබෝධ කරගත්තා යමක් ඒ තමයි මේ පෙළ දහමත් එක්ක ගලපලා ප්‍රායෝගිකව අපිට විඳින හැම දෙයකම සත්‍ය ඒ සත්‍ය ස්වභාවය සත්‍ය නම් ප්‍රඥප්ති සම්මුති අපි හදාගත්ත දේවල් ඒව බාහිර නෙමෙයි තියෙන්නේ අපේ චේතනා අපේ සිතුවිලි මේක හැදුණු ආකාරය ආලෝකයට ප්‍රසාදවත් වෙන ආලෝකයක් ප්‍රසාදයක් නිසා හටගත්ත විඥානේ ආලෝකයට අයිතිත් නැහැ අර ගසත් ආලෝකයක් නිසා හටගත්ත හේවණැල්ල වගේ හේවණැල්ල ආලෝකයට අයිතිත් නැහැ ගසට අයිතිත් නැහැ අන්න ඒ වගේ මේ ප්‍රසාදයක් ආලෝකයක් ප්‍රසාදයක් නිසා ඇති වුණු ඒ චක්කු විඥානය එහෙම නැත්නම් ඒ ඇසේ විඥානය කියන එක ඒක ප්‍රසාදවත් වීමක් ඒ තුල කිසිම දැනගැනීමක් සිද්ධ වෙන්නේ ඒ තුල ඒ තුල ප්‍රඥප්ති සම්මුතිය ඇති වෙන්නේ නැහැ. නමුත් මේ මනෝවිඤ්ඤාණයේ ස්වභාවයේ ආයතන වල මේ ඒ ඒ ආයතන වල විඤ්ඤාණ වල ස්වභාවය ඒ වගේම පංචායතන මේ පංච ద్వාර වලින් එන ඒ මනෝවිඤ්ඤාණයෙන් එන ඒවා අපි මේ ගැන කතා කරා එතකොට අපිට මේ මේ පෙර දහමත් එක්ක අපි මේ දහම ගලපලා බලනකොට අපිට දැනුණු දේ අපි මේ කතා කරපු පරයය තුළ ඊටාම වැදගත් තැනක් ඒක තමයි මේ නිවන් මඟ තුළ චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඤ්ඤාණ මෙන්න මේ මේ මහා නිධානේ මහා නිධාන සූත්‍රය තුළ ඒ ඒ ඒ චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්ස පච්චය වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් යම් විතක්කේති තම් විජානාති මෙන්න මේ පරයාය මෙන්න මේ පෙළ හොඳට කෙනෙක් අධ්‍යයනය කරොත් අපි මේ කතා කරගෙන ආපු ඒ සංක්ෂිප්තව දිහා බැලුවොත් ඔබට දැනේවි එතකොට අසත් රූපයත් නිසා ඇසේ විඥානෙ ඇසේ විඥානෙ තිබුණේ නැහැ ඇඳපුටු කියන ඒ ප්‍රඥප්ති නාමයන්. නමුත් එහි තිබුණ හැඩතලයක් වර්ණයක්. ඒ ඒකත් ඇත්තටම මනසින්මයි හඳුනාගත්තේ. එතකොට ඒ ස්පර්ශය තුළින් ඒ ඒ තුනේ එකතුවෙන් අසත් අසත් රූපයත් ඇසේ විඥානයත් නිසා තමයි ස්පර්ශයක් ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය නිසා පටිඝ සම්පස්සයට අධිවචන සම්පස්සයක් ඇති වෙන ආකාරය ඒ ආකාරයේ ලිංගයේ නිමිති උද්දේශ ඒ ඒ ආකාරයටම ඒ නිමිති ඒ ලිංගයේ උද්දේශය ඇති පටිඝ සම්පස්සයට අදාළ අධිවචන සම්පස්සයක් එතනදී අපි ගොඩක් පැහැදිලි කරා ඇත්තටම අපි ඒවා මේ මනාව ප්‍රායෝගිකව අධ්‍යක්ීම් සහිතව ඒ ඒන අනුවම සාකච්ඡා කරා. ඒ අනුව තමයි අපි ගත්තේ එතකොට ඒ ස්පර්ශය තුළින් මනසට ස්පර්ශ වීමක් ඒ ස්පර්ශ වීම තුළ ඇතිවන වේදනාව හඳුනා ගැනීම ඒ නිසා විඳීම සංඥාවෙන් හඳුනාගත් දේ විඤ්ඤා ඒ වේදනාවෙන් විඳපු දේ සංඥාවෙන් හඳුනාගත්තේ ඒක ඊට පස්සේ සංඥාවෙන් හඳුනාගත්ත දේ පෙර මතකයේත් එක්ක ගලපලා බලලයි ඒකට දෙයක් කරගන්නේ. එතකොට ඒකයි සංඥාවට විතක්ක කරනවා කියේ. එතකොට ඒකේ නිසා හතගන්න අවසානයේදී අපි ඒ ගන්න ප්‍රඥාප්ති නාමය හදාගන්න එක. ඒ සංඥාවට විතරක කරලා ආපු ඒ චේතනාවෙන් හදාගත්ත අවසානයේදී ඒ දැන ගැනීම, ඒ විඥාණය, ඒ මනෝ විඥාණය තුළ ඇති වෙන දැන ගැනීම බාහිරට අයිති වෙන්නේ නැහැ. ඒක ඇත්තටම සිතේ හදගත්ත එකක්. අපි හිතමු දැන් කපුටෙක් කෑ ගහන සද්දයක් එනවා. එතකොට ඒ කියන්නේ සෝත සම්පස්යෙන් සෝත විඥානය. ඒක ඇවිල්ලා අවසානයේ ඒ වේදනා සංඥා ඒ විඳපු දේ සද්දය හඳුනාගත්ත කපුටෙක් කියලා. එතකොට කපුට හැදුනේ අපේ හිතේ. එතකොට අපි අපි අපේ හිතේ හදාගත්ත කපුටෙක් බලන්න ඔළුව හරවයිද? එතකොට එතනින් ඒක බාහිරට පතිත වෙන්නේ නැහැ විඥානය. ඒක නිසා ඒක අපපටිත විඥානය කිව්වා. එතකොට ඒ ඒ විඥාණයට කොහෙටවත් පතිත වෙන්නේ නැති වෙනකොට ඒ විඥානේ දැන ගැනීම කපට කියන එක බොරුවක් වෙනවා. ඒක විජානාති නෙමෙයි සංජානාති වෙනවා. එතකොට ඒ ඒක තමන්ගේ හිතේ අවබෝධය. එතකොට ඒ ඒ ඥානය නුවණකින් දකින්නේ. එතකොට ඒක විඥානයේ දැන ගැනීම මායාවේ අවබෝධ වෙනවා. එතකොට මේ මැජික් එකක් වගේ ඒකට රැවටෙන්නේ නැහැ. කපුටෙක් කියලා එහෙම රූපයක් ඇටතලයක් එහෙම විඳීමක් යන්නේ නැහැ. කියන්නේ ඒ ගැන ඇල්මක් ඇති වෙන්නේ නැහැ. විරාගයේ ස්වභාවයට එනවා. මෙතන නිබ්බිදාවට එනවා, කලකිරීමට එනවා. ඒ තුල ඇලීමක් එන්නේ විරාගයට එනවා. ඇත්තටම ඒ හටගන්න සිතුවිලපම අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති කියලා ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන සිතේ ස්වභාවය අවබෝධ වෙනවා. අනේ ඒ හැම තැනකදීම ඒ චක්කු විඥානය ගත්තත් ඒ ආයතන ගත්ත සලායතන ගත්ත ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා මේක ඇතුළට ආවේ ඒ විදිහටම තමයි මේ හටගත් අවසාන ඵලයත් ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා ඇත්තටම පැවැත්මක් නැහැ ඇත්තටම මේක පූර්ව පූර්වභාවික ඒ කියන්නේ මේක පෙර මතකයක් මේ කපුට කියන එකත් ප්‍රඥාප්තියත් පෙර මතකයක් ඇත්තටම අපි අතීතේව මාරලා ඉන්නේ. එතනට තමයි අවබෝධය ඉන්නේ. ඇත්තටම මේ මනසේට එන ඒ නා ඒ සිතේම හදාගත්ත කපුට කියන රූප සංඥාව බාහිරට ඇති වෙන්නේ නැති බව අවබෝධය තුළ ඒක නාමිනුත් ගිලින ඒ මොහොතේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුළ ඒක ඒක මේ මොහොතේ පවතින දෙයක් වෙන්නේ නැහැ නාමයේ සත්‍යයක් හැඩතලයකට ඒ හැඩතලයත් සත්‍යයක් නෙමෙයිනේ. ඒ හැඩතලයට අනුව සිතින් හදාගන්න ප්‍රඥප්ති නාමයක් මේ මේ මේ රූප සංඥාව සත්‍යයක් නෙමෙයිනේ. ඒකත් බොරුවක්නේ. ඒක බාහිර ඇති එකකුත් නෙමෙයිනේ. ඒක ඒකත් පවතින එකකුත් නෙමෙයිනේ. ඒක ක්ෂණය ක්ෂණය පාස විපරිණාම වෙනවානේ. ඒකත් ඇති වෙලා නැති වෙනවානේ. ඉතින් මේ නාමයේ නිෂ්පල වෙලා යනවා, නිෂ්පභා වෙලා යනවා. එතකොට රූපෙත් මිදිලා, නාමිනුත් මිදිලා. එතකොට මෙන්න මේ මේ විඤ්ඤාණයට මොකද වෙන්නේ? එතන යමක් වුණා. යමක් සද්දයක් කියන යමක් මෙහෙම ආව අවබෝධය නිසා ඒක ඒකට නිබ්බිදාවට ගියා. කලකිරීමකට ගියා. ඒක ඒ ලෝකයේ හැම දෙයකටම මේක ඒ මොහොත ඒ ෂණය ෂණයක් පාසා එන හැම සිතුවිල්ලකටම මෙන්න මේක සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියාදාමය තුළ සිද්ධ වෙනවා. මේ අවබෝධය ලබන කෙනාට. ඒ කෙනා එතකොට ශුන්්‍යතාවයට එනවා. ඒ කෙනාගේ සිතට මේ එන කිසිදු සිතෙල්ලකට ඒක ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒක ඒ සිතෙන් ඒ සිතේට ඒ සිතට බාහිර රූපයකට ගැට ගැහිලා ඒ දෙයක් ඇති වෙලා ඒ දෙයට කැමැත්තක් වෙන එකක් ගැටීමක් වෙන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතන එතන ඒකේ ඒ ඒ නිබ්බිදාව තියෙන විරාගයේ තියෙන තැන නොයල්ම තියෙන තැන එතකොට එන්නේ නිරෝධයක් මේ ඇත්තටම මිදීමක් එන්නේ එතකොට ඒ ඒ අර ඒ ඒ සිතින් ඒ සිතක් ඇතුනේ නැහැ නෙමෙයි සිතක් ඇති වෙලා ඒ සිත අවබෝධ වුණා. ඒ අවබෝධඥානයක් තියෙන. ඇත්තටම මේ නිවන තුල තියෙන අවබෝධඥානය. හැබැයි මෙතන ශුන්්‍යතාවයක් තියෙනවා. අපිට පේන, දකින, දැනෙන හැම දෙයකම බාහිර ආයතන හදාගෙන නැවත බාහිරට මේ සිත යන්නේ නැහැ. එතකොට සලායතන නිරෝධයක් සිද්ධ වෙනවා. එතකොට සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට ඒ නිවනට එනවා මිදීමට එනවා හැබැයි මේ මේ තුල දෙයක් නැහැ කියන්න බෑනේ මේක හිතින් මිදීමක්. ඒක අවබෝධයෙන් මිදීමක්, නුවණින් මිදීමක්. ඒ ඒක පටිනිස්සග්ගානුපස්සී මිදීමක්. එතකොට නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ඇත්තටම මේ භාවනාව අපි කමඨහනක් විදිහට අරගෙන ආනාපාන සති කමඨහන වැඩුවත් එතනදී ආස්වාස ප්‍රස්වාස කියන එක අපි රූපේ විදිහට ගත්තත් අයක ඊට පස්සේ ඒක සබ්බකාය පටිසංවේදී කියන තැනින් ඒ දිග කොට කියලා ඒ දැනෙන විදිය ඒක රූපේ විදියට අපිට පේනවනේ. ඊට පස්සේ ඒක සබ්බකාය පටිසංවේදී කියන තැනට ආවම ඒ රූපකාය මිදෙනවා. කාය කියන්නේ රූපේනේ. එතකොට ඒක සිතුවිල්ලක් බව එයාට දැනෙනවා මේ ආසසවල. එතකොට එතනදී අර ධ්‍යාන ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඒක ප්‍රායෝගිකවත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඇත්තටම කෙනෙක් ඒ ආනාපාන සති භාවනාව වඩනකොට ඒ කමඨාන් හැම එකකම අත්තර මුළු ලෝකෙම තියෙන කමඨාන් මුළු සබාධාම කමඨාන් ඒ ගැන තේරෙනවා මේක හැමදේම තමන්ට නිමිත්තක් වෙනවා කමඨහනක් බවට පත් වෙනවා පහනක් දිහා බලාගෙන හිටියත් හුලඟක් ඇඟේ වදිනකොට උනත් එතන අපිට තේරෙනවා මේ පටවිය කියන ඒ එකසින ඒ වැඩෙනවා ඒ කියන්නේ Tamanට සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ හිත පිට යන්නේ නැති වෙන්න. ඒ හුළඟට හිත ඇඟේ කයට හුළඟ වදිනකොට ඒකට සිත පිහිටවගෙන ඉන්නකොට Tamanට දැනෙනවා. ඉතින් ඒ තුළ සමාධියකට නැගෙනවා. ඉතින් ඒක මේක අරමුණකට සිත තියාගෙන ගැට ගහගෙන සම්මත සමාධියක් තමයි තියෙන්නේ. හැබැයි මෙන්න මේ හිත විසිරෙන්නේ නැති තැන අවශ්‍ය වෙන කොතනින් ගත්තත් ඔබ සාමාන්‍යයෙන් පහනක් දිහා බලාගෙන හිටියොත් ඔබට ඒ එතන ආලෝක සංඥාවක් එතන එතන මේ ආලෝක කමඨහනක් එතන එතන කමඨහනක් බවට එකපත් වෙනවා කසීන. එතරම් මේ ආලෝක කසීනයක් එතන භාවනාවක ස්වභාවයකින් සමාධිමත් සිතක් ඇති වෙන්න ස්වභාවය එතන ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. එතකොට ඒ තුල ඔබට ඒ ඒ සමත් සමාධිය තුල ඒ හිතේ කාමරාගේ පටිගයෙන් මිදෙන තැනට පංච නීවරණ ධර්ම යටපත් වෙන තැනට ඒ හිත තබාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා හිත විසිරෙන්නේ නැත්තම් ඒ හිතට මේ නිවන් මඟ එනවා ඒ හිතට මේ විදසුන් නුවණ ඇති වෙනවා ඒ හිතට මේ මේ අනිත්‍ය ප්‍රතිලක්ෂණ මෙනෙහි කිරීමේ ඒ ඒ නුවණ සකස් වෙනවා ඇත්තටම මෙතන ආනාපාන සති භාවනාව හරියට කරන කෙනෙක් ගත්තොත් ඒ ආස්වාස ප්‍රාස්වාස හිත මේ බාහිර දැනෙන එක හිතට එන එක එතකොට එතන සබ්බකාය පටිසංවේදී කියන තැන ඊට පස්සේ එතන අර සබ්බකාය පරිසංවේදී අස සිස්සාම සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාම සික්කති ඊට පස්සේ එතන අර ධ්‍යාන මට්ටම වලට එනකොට ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී එතකොට චිත්ත සංකාරම් පරිසංවේදී ඊට පස්සේ චිත්ත පටිසංවේදී කියන තැන සිතට මේ මේ ආස්වාස ප්‍රස්වාස දැනෙන තැන සිතේ මිදෙන තැනට එනවා. එතකොට අභිප්‍රමෝදං චිත්තං සමෝදං චිත්තං කියන්නේ රූපේ එතකොට සම්බන්ධ නැහැ. රූපයෙන් මිදෙන සිතෙන් ඇතුලේ මේ මේ මේ ආස්වාස ප්‍රස්වාස සිතට දැනෙන තැනයි තියෙන්නේ. එතකොට එතනින් මිදෙන තැන තමයි එතකොට විමෝචන චිත්තං සිතින් මිදෙන තැනට තමයි ආස්වාස ප්‍රාස්වාස එන්නේ. එතකොට විමෝචන චිත්තං කියන තැනෙන් තමයි ඊට පස්සේ සිතිනුත් මේ ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන තැනට එනවා. ඇත්තටම අර වතුර බීපු කෙනෙක් නෑ වගේ මෙතන ඒ සිතට හිමිකරුවෙක් නැති වෙලා අවසාන මේ ක්‍රියාවට හිමිකරුවෙක් නෑ ආස්වාස ප්‍රාස්වාසයට හිමිකරුවෙක් නැති වෙනවා. එතන රූපෙටවත් නාමෙටවත් ගැට ගැහෙන්නේ නැහැ. ඒ නාමයෙන් රූපයෙන් මිදෙන තැන තමයි විමෝචන චිත්තං කියන තැනේ අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරණය කියන ඒ නිවන වෙනුවෙන්ම එන්නේ. එතකොට ඒ ටිකම තමයි අනිච්චාන අනිච්චානුපස්සී ඒක අනිත්‍ය දකින එක. එතකොට දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ නොදැනෙන තැන යමක් නොවනවනේ මේනේ. එතකොට ඒ තමයි ශුන්්‍යතාවය. ඒ තමයි අපි කතා කරපු හිස් තැන. ඒ තමයි අපි කතා කරපු ඒ මොහොතට අවදි කියන තැන. ඒ ඒ සිහිය පිහිටවන තැන. එතන තමයි අතීතයකුත් නැහැ, කාලයකට අතීත නැහැ, අනාගතයකුත් නැහැ. අපි මේ හැම තැනදීම කතා කරන්නේ නාමිනුත් මෙදෙනවා, රූපෙනුත් මෙදෙනවා. මේ සිත එක තැනකට ස්ථානගත වෙනවා. ඒ සිත සිතට අවබෝධ ඥානයක් ඇති වෙන තැනක්. ඒ තුල ඇත්තටම ඒ ඒක Tamanට ප්‍රායෝගිකව අත්දැකීමක් ලැබුණොත් දැනේ එතන හරිම දියුණු තැනක්. ඒ තුල හිත කැළමිලි නෑ. ඒ තුල හිතට ඇලීම් ගැටීම් නෑ. ඒ තුල Tamanට පෙනෙන දේ, යන දේ, ඇවිදින දේ මේ කතා කරන්නේ පරයන්කේ ඉන්න එකක් නෙමෙයි. ඇත්තටම ඕ හතර ඉරියව්වෙම Tamanට මේ මේ සමාධිමත් සිත පවතිනවා. මේ මේ සතිය පවතින මේකට එක එක වචන කියන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ අවදිමත් සිතක්. මෙතන තියෙන්නේ මොහොතට අවදිවීමක්. ඒ වචනේ ගොඩක් වෙලාවට නිවෙනදී. මෙතන තියෙන ශුන්්‍යතාවයක්. ඇත්තරම මෙතන තියෙන චේතෝ විමුක්තිය. අනිමිත් සමාධිය මෙතන තියෙනවා. අනිමිත් චේතෝ විමුක්තිය මෙතන තියෙනවා. අප්‍රණීත චේතෝ විමුක්තිය තියෙනවා. ශුන්්‍යත චේතෝ විමුක්තිය මෙතන තියෙනවා. මෙතන මිදීමක්. විමුක්තිය කියන්නේ මිදීමක්නේ. ඒ මිදීම මෙතන තියෙනවා. ඉතින් මෙතන තමයි නිවන ස්පර්ශ තැන. හැබැයි මේ මෙතන හොඳින් නිවැරදිව නුවණින් මේ නිවන තමන් හඳුනා ගන්න ඕනි. මොකද මේක පෙළ පොතේ විදිහ ඒවා කතා කරාට අපිට මේක ප්‍රායෝගිකව අපි එදිනෙදා වැඩ කරනකොට සිරෙනකොට අපිට මේ කිසිම මෙතන ප්‍රශ්න ගැටලු එතන Tamanට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. මෙතන කොයි මොන විදිහේ මේ තමන් එදිනෙදා දැන් ඔබත් දන්නා දා ශාසනය තුල රහතන් වහන්සේ මෙලවෙනුත් සමගෙන එළවෙනුත් සමගෙන නැවතත් මෙලොවම වාසය කරයි කියන එකටත් තේරෙනවා මේ මේ කියන කතාව මේ කියන්නේ ඇත්තටම මේ මේ තමයි මාර්ගේ මේ තමයි ආර්ය භූමිය. ආර්ය භූමිය තුළ නාමයට ඇවිලත් නැහැ රූපයට ඇවිලත් නැහැ. මේ දෙකෙම මිදලා තියෙන්නේ. හැබැයි එතකොට තමයි මේ ලෞකික භූමිය අපිට පේනවා. රූපයටත් එක්ක දෙයක් හදාගෙන ඒත් එක්ක සැප දුක් විඳින්නේ ලෞකික භූමිය තුළ. හැබැයි මේ මේ මේ අනිදස්සන විඥානය කියලා බාහිරට පතිත නොවන දර්ශන තලයක් අමු නොවන මෙන්න මේ මේ අවබෝධඥානය තුළ ලබන විඥානය. අර බ්‍රහ්ම නිමන්තක සූත්‍රයේ නැත්තම් කේවට්ට සූත්‍රයේ පැහැදිලි කරපු විදිහට අනිදස්සන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච්ච පටවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්ත රස්සං වා අනාකූලං සුභා සුභං එච්ච නාමංච රූපංච අසේසං උපරුජ්ජති නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤා විඥානේන නිරෝධේන අපටි විඥානේන නිරෝධේන එතෙතං උපරුජ්‍යති එතකොට තේරෙනවා මේ කියන්නේ අනිදස්සන විඥානයේ තුල පටවියාපෝ තේජෝ වායෝ විඥානං අනිදස්සන අනන්ත සම්බතෝපව එත ආපෝච පටවි තේජෝ වායෝ නකන්නේ අර හෙවණැල්ලට හැම පැත්තෙන්ම ආලෝකය ආවාමනේ ඒ ඒකේ හෙවණැල්ල හැඩතලයක් පේන්නේ නැහනේ. ඉතින් එතකොට තමයි සංඥාවට හැඩතලයක් නැහැ. එතකොට ඒක අනිදස්සන වෙලා. එතකොට විඳීමක් එන්නේ එතකොට මේ ඒ කිසි දෙයක් සංකාරයක් චේතනාවක් කිසිම ප්‍රඥාප්තියක් හැදෙන්නේ එතකොට හතරමා භූත විඥානං අනිදස අනන්ත සබ්බත ආපෝච පටවි පටවියාපෝ තේජෝ වායෝ හතරම නකාරති. එතන පඨවි ආපෝ තේජෝ වායෝ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුලට බාහිර තියෙන හතර මහා භූතයකට සත්‍ය වීමක් යන්නේ නැහැ. මේ ඒක නිරෝධයි. එතකොට ඒ තුල දිග කොට ළඟ දුර ඒ කියන තැනට එන්නේත් නැහැ. එතකොට දීගංවා පඨවි ආපෝ තේජෝ වායෝ නගාරති විඤ්ඤා අනිදස්සන විඤ්ඤා විඤ්ඤාණං අනිදස්සන අනන්තං සබ්බතෝ භව හිත ආපෝච පඨවි නගාරති එත් දීගන්ත සංවා අනාකූලං සුපසුබ අනා එතන ඒක තේ එතකට තේරෙනවා මේ මේ අර ස්කන්ධය ගැන පැහැදිලි කරනකොට ස්කන්ධය දකින්න අපි අපි දැක්කේ හැමතිස්සෙම අතීත අනාගත මේ අතීත අනාගත පච්චු ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතංවා අතීත අනාගත පච්චුංවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා ප්‍රණීතංවා වසන්ති দূරේ අවිදූරේ සන්තිකේවා කියලා. එතකොට හීන ප්‍රණීත দূර ළඟ අතීත ඕලාරික සුකුම මේ කිසිම දෙයක් හතරමා බොහෝතේ මෙතන උපරුජ්ජණය කොට නැති වෙනකොට කිසිම දෙයක් මෙතන මේ මේ හැඩ කිසිම කතාවක් මේ තුල නැහැ ඇති වෙන්නේ. අපිට කතා කරන කිසිම දෙයක් එතන ඉතුරු වෙන්නේ නැහැ. එන එන නිමිත්තක් නිමිත්තක් ගන්න අරමුණක් අරමුණක් ගන්න මේ ආબોධ ඥානය තුළ මේ සියල්ල නිෂ්ප්‍රභාවීමක් තියෙනවා. ඉතින් ඒ තුළ නාම රූප උපරජනයක් තියෙනවා. ඒ කියන්නේ ඒ තුළ අශේෂං උපරජති නාම රූප වලින් මිදීමක් සිද්ධ වෙනවා. ඒ තුළ අසසම්පසේ විඥානයේ නිරෝධයෙන් විඥානයේ නිරෝධ වෙලා යනවා. එතේතං උපරුජ්ජති නැවත හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් සසරෙන් මිදෙලා දුකෙන් මිදෙනවා. ඇත්තටම මේ සසර කියලා පෙන්වන්නේ එතකොට සිතුවිල්ලක් සිතුවිල්ලක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන ඇති වෙන සිත නැති වෙන තැන තමයි පෙන්වන්නේ. මේක කිසිම අතක්කාවචර කිසිම තර්කයක් ඔයකට කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේවා බොහොම පටලවලා තියෙන ගොඩක් මේවා අපිට කතා කරන්න මේක අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. කෙනෙක් ප්‍රායෝගිකව ඒ තමන්ට ඒ නුවණින් ඒ දේවල් මෙනෙහි කරන එක වැදගත් වෙනවා. විදසුන් නුවණ ගොඩක් වැදගත් වෙනවා. ඒ දිහා බලලා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ඒ වගේම මේ ඇත්තටම මේ අපි පෙනගෙන ආපු ඒ සියලු කාරණා ඔබට දැන් මනාව ගැළපෙලා තියෙන බව අපිටත් දැනෙනවා. ශුන්‍යතාවය ගැන අපි දෙකින් දෙකට කතා කරා. ඇත්තටම එහෙම අපි කොච්චර කතා කරත් ඒවා වචන විතරයි ඒවා ලෞකිකයි. ඉතින් මේකේ ලෞකික මේ මේ දෙයක් කරගන්නවා කියන එක තමයි ලෞකිකයි කියන්නේ. ඉතින් දෙයක් කරගන්නවා දෙයක් අල්ලා ගන්නවා කියන කිසිම තේරුමක් නැහැ ආරයක් නැහැ. ඇත්තට මෙහෙම අල්ලගන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. සියල්ලගේම මිදීමක් තමයි සිද්ධ වෙන්නේ. විනය ලෝකයේ අවිද්‍යාව දෝමනසාරං කියන තැනට එනවා. ඉතින් සතර සතිපට්ඨානය වඩන කෙනෙකුට අනිවාර්යයෙන්ම මේක හම්බ වෙනවා. මේකේ ආය අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි ඇත්තටම මේ එදිනදා අපිට තියෙන්නේ මේ අපේ නුවණින් දකින්න ප්‍රත්‍යක්ෂ කරගන්න එක විතරයි තියෙන්නේ. දැන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටමයි මේ ධර්ම කියන එකටත් පැහැදිලි වෙනවා. දැන් අතර මේ ධම් දැනගත්තට පස්සේ කෙනෙක්ට කෙනාට බොජ්ජංග වැඩිවීමක් වගේ තමයි කෙනාට ඊට පස්සේ එන එන අරමුණක් ගන්න ඒ කෙනාට කරන්න දෙයක් තියෙන. මොකද සත්‍ය ඥානේ දර්ශනීය කෙනා අවබෝධයි. සත්‍ය ඥානේ කෙනා ගාව තියෙනවා. ඒ කෙනාට කෘත්‍ය ඥානේ ආරෂ්ඨාංග මාර්ගේ ලෝකෝත්තර ආරෂ්ඨාංග මාර්ගේ ඒ කෙනාට හම්බ වෙනවා සම්මා දිට්ඨිය හම්බ වෙනවා. ඉතින් ඒ සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය. ඉතින් නාමෙන් රූපයෙන් මිදලා ඉන්නේ. ඉතින් මේ මිදුණු තැන තියෙන ආර්ය සම්මා දිට්ඨිය එනේන අරමුණු වලට මේ ගලපීමක් සිද්ධ වෙනවා. ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසාම හටගන ඒ ආර්ය සම්මා දිට්ඨිය වගේම ආරෂ්ඨාංග මාර්ගය කියන තැනට ඒ කියන්නේ නැත්නම් එතන ආර්ය අටමඟ තමයි ලෞකික භූමියේදී අපිට කියන්න පුළුවන්. ආර්ය භූමියේදී තමයි ආරෂ්ඨාංග මාර්ගය බවට පත් වෙන්නේ. තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්ප මේ සංකාරම සංකප්ප තේරෙනවා. ඉතින් මේ සම්මා දිට්ඨිය ඇති කෙනාට සම්මා සංකප්ප තියෙන්නේ. ඒ ඒ චේතන සත්‍ය නොවන තැන සම්මා සංකප්ප පිහිටා. ඉතින් ඒ කෙනාට තමයි සම්මා වාචා ඒ කෙනාට ඒ කෙනාට කය වචන සංවර වෙනවා. ඒ කෙනා මොකද හැම එකක්ම මෙනෙහි කරන්න එපේ. ඒ කෙනා එනේන හැම අරමුණක්ම ඒ කෙනාට වීර්ය. අපි අර කියන පංච ඉන්ද්‍රිය ධර්මත් මේත් එක්කමනේ තියෙන්නේ. ඇත්තටම සත්‍විස් බෝධිපාශික ධර්මයේත් එක්ක තියෙන පංච ඉන්ද්‍රිය ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගය පංච බල ධර්ම සතර ඍද්ධිපාද ඉතින් සතර සතිපට්ඨානය ගත්තත් ඒ මේ චතුරාර්ය සත්‍ය මේ ඔක්කොම තියෙන්නේ එකම සප්තබොධ්‍යංග ධර්ම වැඩෙන්නේ. ඒ කියන්නේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඒ සද්ධාව, ඒ වීරිය, ඒ නුවණින් දැකීම තුළ ඒ එනේන අරමුණු දකින්න දිනුව තමයි මේ පෙන්වන්නේ. ඒ පංචේන්ද්‍රිය ධර්ම වැඩෙනකොට ඒ සද්ධා, වීරිය, සතිය. ඉතින් ඒ මොහතට අවදි වෙන්න ඕනනේ. ඒ මොහත දකින්න ඕනනේ. ඒ මොහොත හිත විසිරවගෙන බහැනේ අන්නේ කෙනාට තමයි සති සමාධියෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ ඒ කෙනාට තමයි මේ සති සම්පජානය හම්බ වෙන්නේ. සති සම්පජානය කියන්නේ සතියත් එක්ක ඒ සතිය වෙනස් වෙනකොට ඒ සතිය ඒ වෙනස් වෙන වෙනස් වෙන ආරමුණකට ඒ සතිය දිගටම පිටන එකට තමයි සම්පජානය කියන්නේ. එතකොට මේක හතර ඉරියව්ව. ඉතින් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඒ ඒ සම්පජාන භාවනාව හම්බ වෙනවා. මෙන්න මේ කෙනාට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන තැනේදී. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති නිසින්නෝවා විසින්නෝවා සම්පජානකාරී හෝති ඉතින් මේ හතර ඉරියව්වම මේ එනේන හැම අරමුණක්ම සිතට සිතවිල්ල දකිනවා ඉතින් ඒ කෙනා දකින සද්දයක් ආවත් ඒක සෝත සම්පස්සෙන් එන්නේ ඉතින් ඒ සෝත සම්පස්සෙන් එන සද්දේට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ ඒක බාහිර දෙයක් කරගන්නේ නැහැ තමන්ගේ දෙයක් කරගන්නේ නැහැ සද්දයක් විතරයි ඉතින් ඒක දාර්චීරට දීපු උපදේශය බාහ්‍ය ජාතයට දීපු උපදේශ. ඇත්තටම මේ විදිහටම අපිටත් ඒ විදිහටම ඒක අපිට දැන් අපේ පුහුණුව තුළ දැනෙනවා ඒක සත්‍යයක් කියලාම දැනෙනවා. ඉතින් අපිට තේ මේක දහම තුළින් ලොකු කතා නැහැ ලොකු දේවල් නැහැ ලොකු අදහස් නැහැ අපිට හුදෙක් මේක අවබෝධ වුණු කෙනාට අර බුදුන් වහන්සේගෙන් මේ දහම අවබෝධ කරගත්තට පස්සේ බුද්ධත්වයට ලැබුවට පස්සේ මාරය අහනෝනේ දැන් ඔබට සතුටුද කියලා එතකොට බුදුනාසි කියන කුමක් ලැබුණටද මාරේ ඊපස්සේ අහනවා දැන් ඔබට එහෙමනම් දුකද කියලා ඊපස්සේ අහන කුමක් නොලැබුණටද මාරේ කියලා ඉතින් ඇත්තටම මේ මේකේ අපිට සතුට වෙන්නවත් දුක් වෙන්නවත් එහෙම දෙයක් ඇලෙන්න ගැටෙන්න එහෙම දෙයක් නැහැ නිෂ්ප්‍රභාවීමක් තමයි තියෙන්නේ ඉතින් මේ හරිම හරිම සරලයි හරිම හරිම හරිම මේ කතාව හරිම මේ ඇලෙන ගැටෙන ගින්නෙන් මිදෙන කතාව නම් හරිම සාන්තයි ප්‍රණීතයි. ඒක නිසා තමයි ධර්ම තුළ පෙනන්නේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංඛාර සමතෝ. ඉතින් ඇත්තටම ඒ සාන්ත ඒ ප්‍රණීත සියලු සංස්කාර වලින් සමතේවත් වෙනකොටනේ ඒක සිද්ධ වෙන්නේ. ඉතින් සංස්කාර කියන චේතනා සිතුවිලි. ඒතකොට චේතනා සිතුවිලි වලට හරයක් එන්නේ නැහැ. ඒවා බාහිරටත් අයිති වෙන්නේ නැහැ. ඉන් කිසිම දැන් අපිට ගිරවෙක් කියන කතාවක් වුණා. දැන් කුරුල්ලෙක් ගත්තොත් මයිනේ පොල් කිච්චක් ගිරවෙක්. නැත්තම් ඔය සතෙක් ගැන නමක් ගත්තොත් ඒ හාවෙක් වේවා, පූසෙක් වේවා, බලලෙක් වේවා, බලෙක් වේවා, මොකෙක් වේවා. ඉතින් එහෙම 아무තු 아무තු සතු කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට අමතරව දැන් මේ කෙනා එන අරමුණු කියන්නේ ඉතින් බාහිරයේ තියෙන ඔය තමන්ට එන ගැටෙන දේවල්නේ අරමුණුනේ නිමිතිනේ න නිමිත්තක් ගායේ පටිනිස්සක් ගානුපස්සේ කියනකොට ඉතින් ඒක හැම එකම නිමිති වලින් මිදීමක් තියෙන මේ අනිමිත් සමාධිය කියනකොට හොඳටම තේරෙනවා මේ නිමිති අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නිමිති වලින් මිදෙන සත්‍ය දකින්න තැන අනිමිත් සමාධිය තමයි තියෙන්නේ. මේ ගැන කිසිම තරකයක් ඒවා නැහැ. ඉතින් දැන් මේ දහම හරිම සුන්දර නිවැරදිව අදටත් ඒ කියන්නේ අපිට හම්බ වෙලා තියෙනවා. අපිට ඒක දකින්න ලැබෙනවා. ඉතින් අපිට ප්‍රායෝගිකව එන හැම දෙයක්ම දකින්න දේ අපිට පේනවා මල් පාට පාට මල් ගොඩක් අය එහෙම කතා කරන. දැන් ඒකට අපිට ඉස්සර අපි ඕක පස්සේ ගියනොත් දැන් අපිට ඒව පස්සේ කිසිම අනවශ්‍ය දෙයක් නැහැ. දැන් ආව ගොඩක් අය තානී ටීවී බලනවා, නාට්‍ය බලනවා, සංගීතයම අහිනවා. අපි ඕක බලාගෙන ඉනකොට කිසිම හරයක් අපිට දැනෙන්නේ නැහැ. අපිට සද්දයක් නිකන් මොකද්ද අපිට සින්දුවක්වත් අපිට විඳීමක් එහෙම ලොකුවට එහෙම නැහැ. ඉතින් ඒව ඇලිලක් නැහැ, ගැටිලක් නැහැ. ඒව නිකන් සද්ද විතරයි. අපිට ඒක අවබෝධ ඥාණයෙන් ඉබේම සකස් වෙලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ මේ මෙතන ගිලිහෙන අවස්ථා මුලින් මුලින් එනවා. මුලින් මුලින් මේවට ඇලෙනවා, ගැටෙනවා, ගිලිහෙනවා. ඒ කියන්නේ සිත සමාධිමත් දැන් සමාධිය කියන්නේ මේවා අපි එනේන අරමුණු දකින්න එකනේ. ඒත් එනමොන එනේන අරමුණු දකින්න තියෙන සමාධිය ගිලිහුණොත් කෙනෙක්ට දැන් සතිය පිටවලා ඉතින් මේක මුලින් කරන්නේ මේ ඉරකින් මේක නම් මුලින් ධර්මය අවබෝධ කරනවා. මේ මේක සුතවත් භාවය හදා ගන්නවා. කල්‍යාණ මිත්‍රයෙක්ගේ මේක අහලා දැන ගන්නවා. ඉතින් එතකොට ඒ අසා දැනගෙන හරි ඒත් කෙනාගේ වීරයෙන් එක කරගන්නේ. ඉතින් ඊට පස්සේ ඒ කෙනා ඒ වීරයෙන් එක පිටිපස්සේ ගලපන්න බලනවා. අතර මේ ධහම එක්කෙනාට අවබෝධ වෙනකොට ඒ කෙනා ඒක මුදවන්න බෑ. ඒ කෙනා ගමන දිගටම යන බොජ්ජංග ධර්ම වැඩෙන ගත්තට පස්සේ ඒක දිගටම යනවා. සතර ඊර්දිපාදේ වැඩෙන ගත්තට පස්සේ ඒක දිගටම යනවා. කියන්නේ ඒක හිමීට වෙන්න පුළුවන් කෙනෙක් වේගයෙන් වෙන්න පුළුවන්. නමුත් ඡන්දචිත්ත වීර විමර්ශා කියන එක සතර සම්ප්‍රදාන වීරියත් එක්ක බලලාම එත දේරෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරාතේ චිත්තම් පග්ගඤ්ඤාති පදාති බුදුන් වහන්සේ හොඳට මනාව මේව දේශනා කරලා තියෙනවා. අතර මේ සූත්‍රයම හරි වාසනාවන්ත තාමත් තියෙන එක. මේ මනුසාත්මයක් ලැබිලා අතර මේ දේවල් යම්කිසි විදියකින් කෙනෙකුට ඇහුනොත් එහෙම මම හිතන්නේ හැම මොහොතක්ම ඒ කෙනා නිවන් දකිනවා. ඒ කෙනා ශනසනයක් පාසා එනේන අරමුණක් අරමුණක් පාසා නිමිත්තක හිසක් පාසා ඒ හැම අරමුණකම නිමිත්තකම නිවන තියෙන්නේ කෙනාට හම්බ වෙන්නේ. ඒ කෙනා එකකවත් ඇලෙන්න ගැටෙන්න එහෙම හේතු වෙන්නේ නැහැ. ඒ කෙනා හරිම දියුණුව ඒ කෙනාට පච්චුප්පාන ඒ කියන්නේ තම අර තමන්ගේ නුවණින් නෑ තමයි ඒ තමන්ගේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ මේ ධර්මයේ තුල තියෙන සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේවා කොහොම කෙනෙකුට බෑ කියවලා ඔක්කොම කියවනවා කියන එකත් මහා ඇත්තටම ධර්මය අවබෝධ කරන්න එතකොට යාට 100 තැම්පත් වෙන්නේ නැහැ. විසිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ත්‍රිපිටකයේ ගොඩක් කරනකොට ගොඩාක් අය ඒවා නිකන් දැනුමට කටපාඩම් කරගෙන කියවන්න ගියොත් එහෙම එක එක එක සූත්‍රයක් හරියට යට බලන්න හම්බ වෙන්නේ නැහැ. එතන යාට වෙන අසාධාරණ. ඇත්තටම යා විසින් මේක යාට පාරාවලල්ලක් කරගන්නවා. ඇත්තටම කොමික්ස් පිට කිය ඔක්කොම දැනගත්තා හෝ නැතුවා හෝ මේකේ වැදගත්කම තියෙන්නේ මේ හැම එකක්ම බොහොම තැම්පත්ව කලබල නැතිව ඒ කියන්නේ විසුරුණු හිතට මේක එන්නේ නැහෙනේ. ඉතින් අර නීවරණවල ඒක තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච කියනකොට ඉතින් තේරෙනවා. ඒ විචිකිච්ඡාව ඒ ඒ උද්දච්ච කුක්කුච්ච මේ විසිරෙන හිතට මේක අමාරු. ඒක නිසා ඇත්තටම අපිට මේ විසිරෙන එක හදාගන්නයි තියෙන්නේ. මේ නීවරණ හදාගන්නයි තියෙන්නේ යටපත් කර. නීවරණ තලින් තමයි මිදෙන්න ඕනි. ඉතින් ඒක නුවණින් කෙරෙන්න ඕනි. ඇත්තටම මේක දවසින් මේ මේක ෂණේන් මේ එහෙම කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. මේවා නැවත නැවත නැවත පරිශීලනය කරනකොට තමන්ගේ ආબોධඥානෙ වැඩි වෙන වැඩි වෙන විදිහට ඒ කෙනා මේ දියුණුව ලබනවා. මේ නිවන් මඟ තුල දියුණුව අනිවාර්යයි. නිවන් මඟ තුල ඒ ප්‍රත්‍යක්ෂතාවය ඒ කෙනාට ඒකාන්තයි. ඇත්තටම මේ දර්ශනේ මේ සබ්බස්ස සූත්‍රයේ කියන කාරණේ බුදුන් වහන්සේ අපිටත් තේරෙනවා. හරියටම හරි කියලා. අර මේ එකකට එකක් ගැට ගහලා තියෙනවා චේන එකක් වගේ. ඉතින් මේ අර නූපන් අකුසල් නූපදීම උපන් අකුසල් ප්‍රහීන කිරීම නූපන් කුසල් ඉපදීම උපන් කුසල් වැඩි දියුණු කිරීම. ඉතින් මේවා මේ කුසල් කුසල් කියනවා ලෞකික භූමියේ ඉන්න ගොඩක් ලෞකික මට්ටමේදී මේවා පටලවාගෙන තියෙන්නේ. ඉතින් ලෝකෝත්තර භූමියයි ලෞකික භූමියයි පටලවා ගන්න එක තේරුමක් නැහැ. ඉතින් මේ කුසල් කියන්නේ ওই පින් දාම් කරනව නෙමෙයි. මේ කියන්නේ ඇත්තටම මෙන්න මේ සිත දකින්න එක. මේ සිත දකිනකොට මේ සිත දකින්න ඕනි කොහොමද මේක සද්දයක් එනකොට මේක සෝත සම්පස්සයෙන් එන්නේ. මේක මේ සම්හාට විතර්ක කළා මේක දැනගන්නේ. මේක මේ මේක කෙනෙක් නෑ. ඇත්තටම මේකේ මේකේ මේ රූපයට අයිති දෙයක්වත් නෙමෙයි නාමයට අයිති දෙයක්වත් නෙමෙයි මේක නිකන් මේ දෙකටම අයිති නෑ කියලා මිදෙන එක තමයි මේ මග තුල පුහුණුව. ඉතින් ඒක තමයි මේ කුසලය කියන්නේ. ඉතින් ඒක තමයි මේ කුසලයේ වඩනවා කියන්නේ. එතකොට මේ නූපන් කුසල් ඉපදවීම කියන්නේ ඒකට. ඒ කුසලයේ උපදවන්න ඕනේ රූපයෙන් මිදෙන, නාමයෙන් මිදෙන. මේක ගොඩක් අයට මේක තන්නේ නැතිකමට, තේරෙන්නේ නැතිකමට, මේක අල්ලගෙන නැතිකමට තමයි බොහොම බොළඳ විදියට මේ පිනකට ගැට ගහගෙන තියෙන්නේ. අත්‍තරම පුණ්‍ය පාප පහින් යත. ඉතින් මේක යන කෙනාට මේක නාමෙත් නැති වෙනකොට රූපෙත් නැතිකොට පින්පල කිව්ව පව් පින් කියන්නේ මොන හරි දෙයක් තියෙනවා නේද දෙයක් නැහැ. ඉතින් මේ මේ ඉතින් පින්පව් කියන්නේ තනක් එතන යට හම්බ වෙන්නේ නැහැ. මේ යට හම්බ වෙන්නේ මිදීමක්. සිතින් මිදීමක්. ඉතින් මේක නිස්සරණ මග පටිනිස්සග්ගානුපස්සී වේදනේ තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මරණ හිතක්වත් යාට සකස් වෙන විදියක් නැහැ. මේ පුහුණුව තුළ මරණ සිතත් මිදීම තමයි තියෙන්නේ. බැරි වෙලාවත් එහෙම සකස් වෙනවා. ඒක සෝවාන් මට්ටමේ ඉන්න කෙනෙක් තමයි ඒ කෙනා. ඒ කියන්නේ ඒ කෙනාට නැවතත් උපත්ය ලැබුණා. තේ උපත්ය මේ බොහොම රළු කාම භූමියක් වෙන්නේ නැහැ. මොකද අත්තනාර සමාධියක් වඩ아가ගෙන ගිය නිසා අනිමිත්ත සමාධිය තුළ වඩ아가ගෙන ගිය සමාධිය තුළ රූපේනුනාම නිමිදි මිදි ගිය නිසා ඒ කෙනාට ඒ බොහොම රළු මේ ලෝකයකට එන විදිහක් නැහැ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක. ඉතින් මේවා ගැන තවත් විග්‍රහයන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊටමත් සියොම විග්‍රහයන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේවා සමාජයට කොහොම ගැටෙයිද කියන දන්නේ නැහැ. එවැනි විග්‍රහයකුත් ඕන අපි කරන්න. හැබැයි ඒක කරොත් එහෙම ඒක ගොඩාක් ඒවට කොහොම බලපායිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් එවැනි විග්‍රහයක් මේ හැමෝගෙම මේ යහපත වෙනුවෙන් මේවා හන දරුවන්ගේ අනාගතයේ මේවා මේවා හරියට සකස් කරගන්න ගලප ගන්න අපහසුතාවයක් තියෙන අයට ප්‍රයෝජනයක් පිණිස ගොඩක් මේ ඇලිලා ඉන්න අයට අපි බොහොම මේ සානුකම්පිත හැඟීමකින් විශේෂයෙන්ම මේ මේ මග අය ගොඩක් ඇලිලා ඉන්න තැන් තියෙනවා. විශේෂයෙන්ම මේ කමක් නැහැ මේ මේ ආත්මේ නිවන් දකින්න බැරි එකම හොඳයි. මේක මේ ආත්ම බෑ කියලා එහෙම ගලවලා දාලා ඕන බොළඳ විදිහට ජීවත් වෙනවා. ඉතින් මේ මෛත්‍රී බුදුන්ගේ කාලෙම මේ කියලා ඒ පැත්තට තල්ලු කරලා දාලා මේ ඒ ඉතින් අර තමන්ගේ බොළඳ මේ බාලහිතට තල්ලුවක් දාගෙන යන අයත් ඉන්නවා මේ එහෙම එහෙම අන්නේ ඒ අයට මේකේ සසර බිය දැනෙන්නේ නැහැ. එතකොට එතකොට ඒ අය බියට බය නැති වෙන අර විදිට්ඨිය තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ හිර වෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය භයානකම බුදුහාමුදුරුවෝ පෙන්වන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සම්මා දිට්ඨිය කියන එක ලේසි නැහැ තමයි. නමුත් සම්මා දිට්ඨිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් මේ ලෝකයේ බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ ඉදිරිපත් කරන්නේ මේක ආબોධ නොවුනොත් සසරක් තියෙන බව පෙන්නනවා. ඒ සසර මේ සිතුවිලි සසර ලෝ අර අපි කතා කරපු සිත නිදීමේ සසර නෙමෙයි. ඒ සසර අතරම ලෞකික භූමිය තුල ඒ කෙනා මෙරි මෙරි උපදින සසරක්. ඒක හරි භයානකයි. ඉතින් ඒකත් අපිත් හිටපු තැන, අපි ආපු තැන. ඉතින් ඒ ඒ තැන තමයි මේ භයානකකම මේ අපි දකින්න ඕනි, පෙන්වන්න ඕනි. ඒ නිසාම බුදුන් වහන්සේට කරන ගෞරවයක් ඉදිරිය අපි අත්‍තරම මේ බුද්ධ කියන තැන ලෝකෝත්තර භූමිය තුළ අපි මේවා අවබෝධ කරගත්තට පස්සේ අපිට රූපයක් පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ බුද්ධ කියන දේ රූපයක් නෙමෙයි. අත්‍තර මේක ඇවිල්ලා සියල්ලම චේතනානි චිත්තේන නියති ලෝකෙන්. එතකොට සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්තා කියලා ගන්නකොට අපි මේ සියල්ලම ගන්න මේ යදා පඤ්ඤාය පස්සෙති ඒක ඒක නුවණින් දකින්න තැන එතකොට අති නිබ්බන්ති දුක්ඛේ ඒ සමග්ගෝස දුකින් නොයන ඒකම මග සුද්ධියට මෙන්න මේ සබ්බ සංඛාර දකින්න සියලු සංඛාර අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මේ සංඛාර කියලා ලෞකික භූමියේ ගොඩාක් මේ පටලෝගෙන තියෙන ඒවා ටිකක් තියෙනවා මේවා මේ තාමත් අපේ සමාජය තුළ 190ක් විතර අපේ සමාජයේ ඉන්න බොහොම සුළු පිරිස 110ක් වගේ තමයි මේ පොඩ්ඩක් මේවා තේරුම් අරගන්න උත්සාහ කරන්නේ මේවා පුදුම විදිහට පටලැවෙන විදිහටමයි කතා කරන්නේ. ඉතින් මම නම් කැමතියි ගොඩක් වෙලාවට මේ 110ක් තරම් ඉන්න සුළු පිරිස සම්මාදිට්ඨිය ගැන යොමු වෙලා ඉන්න පිරිසට මේවා ප්‍රසිද්ධ කරන්න ඕනි. මේවා කතා කරන්න ඕනි. එලිපිටම කතා කරන්න ඕනේ ලෞකික භූමිය තමන් අර දීලා තියෙන ලෞකික භූමියේ අර මිත්‍යාවට දීලා තියෙන මිත්‍යාවනේ බැබලෙන තියෙන්නේ. දැන් අප අද අපේ රටේ බැලුවාම අද අපේ රටේ අපිට පේන දේ තමයි මිත්‍යා දිට්ඨියනේ බුද්ධාගම කියලා තියෙන්නේ. මිත්‍යා දිට්ඨියනේ බැබලෙන්නේ. ඉතින් මේක තුල හැමෝම අතරමං වෙලානේ. වල්මත් වෙලානේ. ඉතින් මේකෙන් මෙයා ගොඩ දා ගන්න ඕනනේ. ඉතින් අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක අපිට කල්යාණ මිත්‍රයෙක් විදිහට අපි අපේ කාරුණික හැඟීමක් විදිහට මේක මේගොල්ලන්ට කොහොමද මේක සම්මාදිට්ඨියට මේගොල්ලන්ට මේ කාම සැප සම්පත් වලට ඇලුණු අයට මිදෙන්න හරි අමාරුයි. 20 වෙනි සතවහසේ කියන්නේ එදා බුදු සමය වගේත් නෙමෙයි විදුත් නෝලන් ගොඩාක් වැඩි. ඉතින් මේ අය ෂණිකවම යන්නේ මේ පැත්තට තමයි ගලාගෙන. ඒක පුදුම වේගෙන් යනවා. ඉතින් මේගොල්ලන් ගොඩ ගන්න හරි අමාරුයි. නමුත් අපිට මුකුත් නොකර ඉන්නත් බැහැනේ. මේ වෙනුවෙන් අපි හිතුවා යම් දේශනයක් ඔබට ඉදිරිපත් කරන්න. මෙච්චර අපි තැටමෙව්වේ ඔබට යමක් කියන්න. මේ ටික අහලයි ඔබ ඒ ටික අහන්න ඕනේ. ඒ තුලත් අඩුපාඩු තියෙනවා. ඒ කියන ඉදිරිපත් කිරීම තුළ අඩුපාඩු තියෙනවා. ඒක අපි දන්නවා. නමුත් ඒකේ ගන්න ඔබට ගොඩාක් දේවල් තියෙනවා. ඔබ මේ විද්‍යුත් මෙවලම් වලින් නූතන තරුණයාව නව උපදින දරුවා හෙට උපදින දරුවා ඒ වගේම ඔබත් විශාල මරුවලක් පාගෙන ඉන්නවා අන්නේ ඒක අවදි කරන්නයි මෙලෙස අපේ හිමීට කතා කරගෙන ආවේ ඔබ වැදගත් තැනකට රැගෙන යන්න එහෙමනම් ඔබ මේ දේශනේ මෙතන ඉඳලා බොහොම පරිස්සමින් අහගන්න. මේ කතා කරන්නේ මේ ධාමයට ප්‍රවේශ වෙන්න අපහසුයෙන් කකුල් දෙක දෙපැත්තට වැනෙන එක ඍජුභාවයෙන් එක අරමුණින් නිවන් මඟට ප්‍රවේශ නොවුණු අයටයි සසර ඔබ විඳින යන මඟ ඔබට යම් ගැළපීමක් කරන්නයි මේ උත්සාහ කරන්නේ වෙන කිසිදු මේ ලොකු අදහස් නැහැ. මේ අපේ මේ මේ මොනාරි අපිට බලයක් තියෙනවා මොනාරි අමුතු ඥානයක් තියෙනවා කියලා පෙන්වන්න යන එකක් නෙමෙයි. මේක හරිය නිහතමානීවයි කියන්නේ. හොඳින් දකින්න. මේක අද නූතන යුගයේ තරුණයෝ ගොඩාක් මේ භෞතික දේවල් තමයි විශ්වාස කරන්නේ. අතරම උන් ආගමටත් එහා භෞතික දේවල් විශ්වාස කරනවා. විශේෂයෙන් විද්‍යාවෙන් හොයාගන්න දේවල්. මේ විද්‍යාව අවිද්‍යාවයි. ඒක උන්ට තේරෙන්නේ මේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන මේ අවිද්‍යාව අභිභායන මහසත්‍ය ඔවුන්ට දැනෙන්නේ ඒක නිසයි ඔවුන්ගේ විද්‍යාවෙන්ම ඔවුන්ට උත්තර දෙන්න හිතන්නේ. නූතන භෞතික විද්‍යාවෙන් අපි එහෙමනම් මේ ලෝකේ සත්‍ය ස්වභාවයේ දකින ඈක් හදාගමු. අන්නේ මාතෘකාව යටතේ අපි මේ වචන ටික කතා කරමු. මේක ලෝකෝත්තර භූමියේ මේ නිවන අතරම ස්පර්ශ කරපු ඒ සම්මාදිටියට ප්‍රවේශුණු අය එච්චරම මේ දේශනය ගැන අවධානය නොගත්තත් කමක් නැහැ. ඒක එච්චර තේරුමක් නැහැ. වාද විවාද වලට ලක් වෙන්න එපා. තර්කා වලට ලක් වෙන්න එපා. ඔබ එතකොට අසර ඇතර මම එතකොට වරදක් කරා වෙනවා. තේ වරදක ඉන්නේ මේ මේ අදහස ඉදිරිපත් කරන්නේ. එහෙමනම් මේ අන් අයට ප්‍රයෝජනෙ පිණිසයි. ඔබ භෞතික විද්‍යාව ඇලිලා ඉන්නවා නම් අන්න ඔබට භෞතිකව මේ කාරණා ගලපලා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. කර්මය කියන්නේ මොකද්ද? හේතුඵල ධම කියන්නේ මොකද්ද? එතනටයි එන්න හදන්නේ. අපි කතා කරනවා සමාධියක් ගැන අපි කතා කරනවා සති නිමිත්ත ගැන. මොකද්ද මේ කියන්නේ? මොනවද මේ සිතුවිලි කියන්නේ? බුදුන් වහන්සේ දේශනා කරන 31ක් ලෝක ධාතු කාම භූමියේ 11 භූමිය නරකයේ එතනින් පටන් ගත්තොත් මේ 31ම ඔබට කියලා පෙන්නනවා නරකයේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුරේ, සතර අපාය. මනුස්ස ලෝකයේ ඊට පස්සේ සදේව ලෝක. තා චාතුර් මහරජිතේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මානගතය. පරිනිම්මිත වසවර්තේ. ඊට පස්සේ පෙන්නනවා ආ ප්‍රථම ධානයෙන් මරණ අය ඒ ලෞකික ධාන වලින් මරණ අය මේ ලෝකෝත්තර ධාන කියලා ගන්න එපා. ඒ කොහොම වුණත් අපි මේ 31 ලෝක ධාතුව පැහැදිලි කරමුකෝ. ප්‍රථම ධානයෙන් මරණය ඉපදෙන භූමිය විදිහට මේ පරිමිත වසවර්තියෙන් පස්සේ පෙන්නනවා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය. ඊට පස්සේ ද්විතීක ධානයෙන් මරණය උපදින භූමිය විදිහට පෙන්නනවා පරිත්තාභය අපමානාභය ආබස්සරය. ඒ වගේම තෘතීය ධානයෙන් මරණය උපදින තැන් විදිහට පෙන්නනවා පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කිනක ඒ විදිහටම චාතුර් චාතුර් ධානය මේ රූප ධාන මේ රූප භූමිය තුළ ධාන එතකොට මරුණ අය පෙන්නනවා වේහප්පලය අසංසඤ්ඤය ඒ වගේම මේවයි කතාව කියනවා නම් මේ චාතුර් මහරජතෙන් පටන් ගන්න දිව්‍ය ලෝකවල දෙගුණ වෙවි යනවා ආයු කාලෙත් එහෙම තමයි බුද්ධ දේශනේ පෙළ දාම සඳහන් වෙන්නේ දෙගුණ වෙවි යනවා හැම එකම දැන් සාමාන්‍ය මනුස්ස ලෝකයේ දින 50ක් චාතුර්මහා රාජිතේ එක දවසයි. ඉතින් මනුස්ස ලෝකයේ කියන්නේ මිනිස්සෙගේ සාමාන්‍යයෙන් ඔය ඉපදිලා මැරෙනකම චාතුර්මහා රාජිතේට එක දවසක් වගේ තමයි යන්නේ. එතකොට ඒ වගේ දෙගුණයක් වෙනවා තාවතින්ස. ඒ කියන්නේ දින 100යි. ඒ වගේ දෙගුණයක් වෙනවා යාමේ දින 200යි. තුසිතේ දින 400යි. නිර්මාණ රතේ දින 800යි. පරිණිම්මිත වසවර්තය දින 1600යි. ඉතින් කියන්නේ ඒක එක දවසක් මේ දින 1600යි. ඒතොර ඒ වගේම ඒගොල්ලන්ගේ ආය කාලේ 500 1000 2000 4000 8000 අර එක දවසක් 10 1600 වගේ ඒවා 16000ක් ඒගොල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ ලොකු කාලයක්. එතකොට එහෙමනේ දැන් පෙරදහමේ තියෙන්නේ. දැන් පෙරදහම තමයි මේ කතා කරන්නේ. මේක අපි හරියට ගලපමු තව ටිකකින්. ඊට පස්සේ ওই විදිහටම දැන් දෙගුණ දෙගුණ වෙවි යනවා. ඊට පස්සේ ආ ප්‍රථම ධානවල අපි කිව්වා බ්‍රහ්ම පාරසජ්ජි. අර වගේ ඉතින් ආයු කාලය කියනවා නම් දීර්ඝ කාලයක් යනවා. ඒ කියන්නේ 10 10 වගේ දෙගුණයක්. ඒ කියන්නේ ආ අසංකේය කල්පයකින් තුනෙන් එකක්. එතකොට අසංකේය කල්පයකින් දෙකෙන් එකක් බ්‍රහ්ම පුරෝහිතේ. මහා බ්‍රහ්ම එතකොට ආයු මේ මේ ගන්න එක දිනේට යන කාලේ මේ අපි අනේ අපි ගන්නෙ සාමාන්‍යයෙන් ආයු කාලය ගන්නෙ අසංකේ කල්පයක් තමයි මහා බ්‍රහ්මය. එතකොට බක්ම පරිද්දේ බක්ම මේ වගේ ඉතින් කාලය ගැන කතා කරනවා වගේ දිගට මේනවා මහා කල්ප වලට එනවා අසංක මහා කල්ප 2යි මහා කල්ප 4යි මහා කල්ප 8යි ඊට පස්සේ මහා කල්ප 16යි මහා කල්ප 32යි මහා කල්ප 64යි මහා කල්ප 500ක් වෙනවා වේහප්පලයට එනකොට. වේහප්පලය කෙනෙක් ඉපදුනොත් මහා කල්ප 500ක් එයි. එතකොට දැන් අපි මේකන පුංචි පැහැදිලි කිරීමක් කරමු. අර මේ ප්‍රථම ධ්‍යාන ඔබ දන්නවා අපි කතා කරා ප්‍රථම ධ්‍යාන කියන්නේ එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව තියෙනවා ද්විතීක ධානය විතක් විචාර නැහැ. ඒතර පිරිසුක ඒකාග්‍රතාව. ඒතර තෘතීක ධානය කියන්නේ සුඛ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාව විතර චාතුර්ථ ධානය. ඒ චාතුර්ථ ධානය ඒකාග්‍රතාව විතර කියන්නේ වේදනා සංඥා. ඒ කියන්නේ වේදනා සංඥා මේ මෙලින් මිදෙන තැනට තමයි ඔය චාතුර්මා හතරවෙනි ධ්‍යානෙ එන්නේ. එතකොට තුන්වෙනි ධ්‍යානෙට එනකොට එන්නේ ආස්වාස ප්‍රස්වාසයේ කය මිදෙන තැනට එන්නේ. එතකොට ද්විතික ධානයට එන්නේ විතක්ක ਵਿਚාර මෙතෙන් තැන්ට එන්නේ. එතකොට විතක්ක ਵਿਚාර මෙදෙනවා ආස්වාස පාස්වාස කාය මෙදෙනවා. එතකොට විතක්ක ਵਿਚාර මෙදෙනවා කියන්නේ ඉතින් වචනේ සංසේදෙනවා, කාය සංසේදෙනවා, ඊට පස්සේ සිත සංසේදෙනවා. ඔය විදිහට තමයි ගන්නෙ. මේවා ගැන ඉතින් තවත් ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි දැන් ලෝක 22ක් ගැන කිව්වා. ඊට පස්සේ අපිට අපිට තියෙනවා දැන් මේවැ උපදින්නේ මේ දිව්‍ය ලෝක 6 නෙමෙයි අපි කතා කරන්නේ අපි කතා කරපු ප්‍රථම ධානයේ බ්‍රහ්ම ලෝක 3යි, ද්විතීක ධානයේ බ්‍රහ්ම ලෝක 3යි, තෘතීක ධානයේ බ්‍රහ්ම ලෝක 3යි, තෘතීක ධානයේ බ්‍රහ්ම ලෝක 3 පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කිනගේ. මේ විදිහටම චාතුරු ධානය බ්‍රහ්මලෝක දෙකයි. වේහප්පලේ අසංසඤ්ඤේ. අසංසඤ්ඤේ කියනකොට තේරෙනවා මේ සංඥාවක් නැති තැනකට තමයි මේ එන්නේ. සංඥාව නොදැන තැනට තමයි එන්නේ. එතකොට මේවා තියෙන හිතේ. දැන් අපේ ගොඩක් මේ අම්මලා තාත්තලා ගොඩක් මේ වයසින් වැඩි අය විශේෂයෙන්ම ධර්මය අවබෝධ නොවුණු ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේවා මේ එළියේ තියෙන ලෝක කියලා. ඔන්න ඔතන තමයි පටලැවිල්ල තියෙන්නේ. මේක ලෞකික භූමියේ තමයි මේ පටලැවිලා තියෙන්නේ. ලෝකෝත්තර භූමියට මේ සියල්ල අවබෝධයි. ඒ දන්නවා මේක මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් මෙතන ලෞකික භූමියේ ආය කාම භූමියේ රැඳිලා ඉන බොළඳ විදියට මේ සසරට ගැට ගහගෙන ඉන්න තමයි හිතන්නේ මෙහෙම තව එළිය ලෝක තියෙනවා කියලා. ඒ එළිය ගිහිලා උපදින්න. ඇත්තටම මේ මේ මේ ධානවල මැරෙන අය ඇත්තටම මේ එයාට සුගතියක් තියෙනවා. ඉතින් ඒක පෙන්වන්නත් බුදුන් වහන්සේට ක්‍රමයක් ඒ කාලේ තියෙන නම් තමයි මේ බ්‍රහ්ම තියෙන නම්. ඇයි ඒ කාලේ බ්‍රහ්මනේ හිටියේ? ඒ නිසා තමයි මේ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්ම පරිත්තාබේ අපමාන සුබේ ආබස්සරේ පරිත්ත සුබේ මේ අපමාන සුබේ සුබ කින්හකේ වේහප්පලේ අසඤ්ඤසඤ් මේවා ඒ කාලේ බ්‍රහ්මණය පාවිච්චි කරපු වචන ඒ කාලේ බ්‍රහ්මණය පෙන්නපු සුගතිය ඉතින් ඒක සුගතියක් මෙතන පේන්න මම මේක පෙන්නන්නම් දැන් මේ භෞතික අද යවුන් තරුණයාටනේ මේ මේ මේ කතා කරන්නේ. අනේ එයාට දැන් මම ඉස්සරහදී කතා කරන මේ මේක භෞතිකව කොහොමද මේක පෙන්වන්නේ කියන එක. දැන් එතන අපි මිසල් මෙතන මේ 31 ලෝක ධාතුව පොඩ්ඩක් පෙන්නලා ඉමු. එතකොට මේ රූප ධානය වලින් පස්සේ තියෙන අරූප ධානයනේ. හැබැයි මෙතන දෙයක් තියෙනවා. මෙතන ලෝකෝත්තර ධානයක් තියෙනවා. ඒ ලෝකෝත්තර ධාන කාම මේ කාම කාම කාමරාගේ පටගෙන් මිදුණු ඇටයි තියෙන්නේ. කාමරාගෙන් පටගෙන් මිදෙනවා කියන්නේ රූපයෙන් මිදෙනවා. ඇත්තටම කියනවා නම් ඒ කෙනා මේ ඒ කෙනාගේ ධ්‍යාන මේ වල ලෞකික ධ්‍යාන නෙමෙයි ලෝකෝත්තර ධ්‍යාන වල ලොකු වෙනසක් තියෙනවා. ඒවා මේ අර මේ පෘථග්ජන භූමියේ ධ්‍යාන නෙමෙයි. ලෝකෝත්තර භූමියේ ධ්‍යාන. ඒවා රූපෙන් නාමයෙන් මිදෙන පැත්තේ තියෙන්නේ. ඒක ඒක දර්ශන සමාපත්තියට එන කෙනෙක්ට මගදී හම්බෙන ධ්‍යාන. එතකොට ඒක සතිය පිහිටනකොට සම්පූර්ණ වෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් උපදින්න පුළුවන් විදියට මේ පැත්ත පේනවා. එතකොට ඒ විදියටම පේනවා මේ අනාගාමී. දැන් අපිට උදාහරණයක් ගත්තොත් සෝවාන් වෙයි. සෝවාන් වුණු කෙනෙක් උපදින භූමිය. එහෙම නැත්නම් අනාගාමී කෙනෙක් කොහෙද උපදින්නේ? එහෙම නැත්නම් ඒ අනාගාමී කියන්නේ මොකද්ද? දැන් ওই සෝවාන් කියන්නේ මොකද්ද? සෝවාන් කියන්නේ ඉතින් කායනේ රූපේනේ. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස කියලා ගැට ගහලා තියෙන කයටනේ. රූපෙන් මිදෙන්න ඕනනේ. විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කියන එක යනවා රූපෙන් මිදෙන තැනට. දැන් එතනින් එනකොට එයා එයා බාහිර ලෝකයෙන් මිදෙනවානේ. එතකොට එතන කෙනෙක් රහත් වෙලා නැහැනේ. අනිදස්සන විඤ්ඤාණයටපත් වෙලා නැහැනේ. අනේ කෙනාගේ මේ මේ විඥානේ මේ දැනෙන විඥානය තුළ තව දැනීමක් ඉතුරු වෙලානේ. කෙලෙස් සියල්ල මිදිලා නැහැනේ. අනේ කෙනාට තව ආශ්‍රම ඉතුරු වෙන්නේ. අනේ කෙනාට තැනක් තියෙනවනේ. මේ සිත සකස් වෙනවා. ඒක තමයි අපි පෙන්වන්න යන්නේ කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් දැන් අනාගාමී භූමිය අපි පොඩ්ඩක් පෙන්නලා යමු. දැන් හදිස්සියවත් මේ කෙනා මේ මේ කියන රූපෙනුත් නාමෙනුත් මිදෙන තැන මේ කෙනා නැවත ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එන්න හේතුවක් නැහැ. මොකද චිත්තයක් සකස් වෙන්නේ නැහැ. රූපයක් දැන් බාහිර ලෝකයක් රූපයක් ඒක නෑ මිදිලා ඒක නෑ එහෙම සකස් වෙන්නේ එතකොට ඒ එහෙම සිතක් සකස් වෙන්නේ එතකොට ඒ කෙනාට බාහිර කොහෙවත් කලලයකට බැස ගන්න සිතයක් සකස් වෙන්නේ විඥානයක් සකස් කරගන්න බෑ. ඒ කෙනා මිදිලා ඒ කෙනා සබදාමට එකතු වෙන කෙනෙක්. හැබැයි මේ කෙනා තාම රහත් වෙලා නෑ. මේ කෙනා අනිදස්සන විඥානයටපත් වෙලා නෑ. ඒක සාක්ෂාත් වෙලා නෑ. අන්න ඒ කෙනා තමයි පෙන්වන්නේ අවීබේ අතප්පේ සුදස්සය සුදස්සිය අකනිටේ කියලා. ඒක පංච සුද්ධාවස කියලා පෙන්වන්නේ. ඇත්තටම මේ බුද්ධ දේශනේ හරිනේ අර නිර්මල නිර්වෘල තියෙනවා. හැබැයි මේක ගලප ගන්න ගියාම තමයි කට්ටිය ගොඩක් මේක පටලව ගන්නවා. ලෝකෝත්තර ධාන මොනවද? ලෞකික ධාන මොනවද? කොහොමද අනාගාමී වෙන්නේ? කොහොමද සෝවාන් මේ ඔක්කොම පටලවගෙන තියෙන මුළු සමාජයේම බොහොම සුළු පිරිසයි මේක ගලපගෙන තියෙන හරියට. එතකොට මේවයි මහා දීර්ඝායුෂ තියෙනවා. මේව ඇත්තම කිව්වොත් මේව තියෙන ශක්තිය. දැන් ඔන්න අපි කතා කරන්නේ නව යොවුන් තරුණයාට. ඔවුන් ඉන්නේ භෞතික විද්‍යාවත් එක්ක. භෞතික විද්‍යාව තුළ මොකද්ද මේ ශක්තිය කියලා පෙන්වන්න. එතකොට එතනම තමයි දැන් අපි සේරම පෙන්වන්න යනවා. මේ මේ කාම භූමියේ ඉන්න අපි පවා ශක්තිය. මේක තමයි පෙන්වන්න දැන් යන්නේ භෞතික විද්‍යාව අනුව කොහොමද මේක වෙන්නේ? ඒක පෙන්වන ඕන නිසා තමයි මේ 31 ලෝක ධාතුව පේන්නේ. හැබැයි දැන් ඕන අපි අර කතාව විවර කරලා යමු. එතකොට අපි ලෝක 27ක් ගැන කිව්වා. අනාගාමි අය උපදින සුද්ධාවාස භූමිය ගැන කිව්වා. අපි ඒ වගේම අපිට තියෙන දැන් අරූප ධාන වලටත් එනවා. මේ මේ කාම භූමියේ ඉපදෙන මේ සාමාන්‍ය මිනිස්සෙක් ඉපදීමෙන්. නමුත් මේ මිනිස්සයා භාවනා කරනවා. කියන්නේ මේ පළක බැඳගෙන එහෙම ඉන්නද නැති එකද නෙමෙයි මෙතන තියෙන්නේ. මේ භාවනාව බොහොම අපි දැන් හොඳට පැහැදිලි කරලා තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සතර සතිපට්ඨානෙ වඩන හැටි. ඒ අනුව තේරෙනවා දැන් මේ මේ අර අර නාමයෙන් රූපයෙන් මිදෙන තැන එනවා තැනකට ලෝකෝත්තර භූමිය. ඒක ඊටාම වැදගත් තැනක්. ඊතර තමයි අනාගාමීය උපදිනවා කියලා අපි පෙන්වුවේ. ඒ වගේම ලෞකික භූමියේ අයත් මේ දෙකෙන් මිදෙනවා. සමතයෙන් යනවා. සමතයෙන් යනවා මේ දසකසීනහරා. ඒක බ්‍රාහ්මණයෝ ටික ගිය විදිය. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ඕවා තමයි හිටියේ. ඒගොල්ලෝ මේ මේ මේ මේ දර්ශන සමාපත්තිය තිබුණේ නැහැ. ඒක නිසා තමයි මේගොල්ලෝ ගියා කෙලින්ම නව සංඥා ඥා සංඥා කියලා. ඒගොල්ලන්ගේ ඒ කාලෙත් ඒ වචන ටික තිබුණා පාවිච්චි කරලා. සංඥාවෙන් මිදෙනවා කියන එක. ඒ වගේම ඒගොල්ලන්ගේ තිබුණා විඥානයක් විතර තියෙනවා කියන එක. විඥාණයෙන් මිදෙන කතාවක් ඒගොල්ලන්ගේ තිබුණේ ඒක නිසා කොහේ හරි විඥානයක් ඉන්නවා කියලා හිතුවා. ඒ නිසා ආකින්ඥාතන කියන එක තිබ්බා. ඒකිනුත් ඒගොල්ලන්ගේ හිතින් ඒකිනුත් ඒකත් නෙමෙයි කියන එක තමයි නක්කි නච්ච කිංචි කේකේ මේගොල්ලෝ සමහර අය පාවි පාවි හිටියා නෑ නෑ මුකුත් නෑ මුකුත් නෑ කේකේ හිටියා. ඇතත් නෑ නෑ තේනවත් නෙමෙයි නෑත් නෙමෙයි කේකේ නත්ති කිංචි නත්ති කිංචි කේකේ ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ තමයි මේ කිං මේ අකිඤ්ඤායතන කියන බ්‍රහ්ම ලෝකේ මැරලා අදිස්සත් මැරුණොත් උපදින මොකද මේගොල්ලන්ට මේ මේ මේ මේ රූප ලෝකේ මේ මේගොල්ලෝ ලෞකික භූමියේ ලෞකික භූමියේ මේගොල්ලෝ මේ විඥාණයෙන් අල්ලගෙන ඉන්නේ මිදිලා නැහැ. නමුත් මේගොල්ලෝ මේ රූපේ සමතික්‍රමණය කරලා තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ මේ මේ මේ මේ මේ භූමියේ උපදින්නේ නැහැ මරණයෙන් පස්සේ. කාම භූමියේ උපදින්නේ නැහැ. මොකද ඒ කාම භූමිය සමතික්‍රමණය කළයි මේ ධානය ලබන්නේ. ඒක නිසයි තමයි ඔකට හේතුව. නමුත් මේ මෙතන ආත්මේ ගැට ගැහිලා තියෙනවා. ආත්මෙන් මිදෙන දර්ශනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආනන්දය මේ මහා මේරු පර්වතය බලන්න. නැත්තම් ආනන්දය මේ මේ හිමාල පර්වතය බලන්න. එක තැනකදී හොඳට කියනවා ආනන්දනේ මගේ අතේ තියෙන ගල් කෙටේ බලන්න. ආනන්දනේ දර්ශන සමාපත්තියේ තියෙන කෙනෙක් දර්ශනය අවබෝධ කරගත්ත කෙනෙක්. ඇත්තටම සෝවාන් කෙනෙක්. මේ හිමාලය වගේ සසර දීර්ඝ කාලයක් තිස්සේ ආපු කෙලෙස් ඒ ආශ්‍රව සංසිඳලා තියෙන්නේ. තව ඉතුරුලා තියෙන්නේ මෙන්න මේ ගල් කැටේ තරම් පොඩ්ඩයි. මේක මොකද්ද කරලා වෙලා තියෙන්නේ? දර්ශනයෙන් වෙලා තියෙන්නේ. සත්‍ය ඥානෙ. ඒක ධම අවබෝධ කරගෙන. ඔතනින් තමයි සියලු කෙලෙස් සංසිඳිලා යන්නේ. කෙලිම ලෝකෝත්තර භූමියට එන්නේ. මේක සමාජයේ අද මේ බොළඳ විදිහට මේවා පටලවගෙන මේ මේ මේ විදිහට ඉතින් මේ මේ මෙහෙම ඥානකට අපිට කරන්න දෙයක් නැහැ. මේක නෑ ධර්මයේ හරියට මේ බොරු කරලා එහෙම එහෙම නිවන් දකින්න බෑ කාටවත්. මේ සත්‍ය දන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. බොරු කළා නිවන් දකින්න බෑ. ඉතින් මේ නවයෝන් තරුණයාට පෙන්වන්න තව ගොඩක් දේවල් ටිකක් තියෙනවා මේකේ. එතකොට අනේ ඊට පස්සේ තමයි මේ මුකුත් නැහැ කියලා ඔන්න ඔය ඔය ඔය ආත්මය තුල ඉඳගෙනම ධ්‍යාන මට්ටම් වලට යන අය ඉන්නවා. විඥානේ මිදෙන්නේ නැතුව. අනේ අරූප ධ්‍යාන මට්ටම් වල මේගොල්ලෝ දිගටම යනවා හැබැයි. මොකද මේ මේ මේ මේ මේ සතිය වඩනකොට සමතේ වඩනකොට සිද්ධ වෙන දෙයක් තමයි සමතේ කියන්නේ අපිට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. සමතේ විඥාණයටවත් ගෝචර කරගන්න බෑ. පාලනය කරන්න බෑ. සමතේ තුළ ආස්වාස ප්‍රස්වාසයට හිත තියලා ආස්වාස ප්‍රස්වාසයේ නොදෙනී යන තැන නොදෙනී ගියාට පස්සේ ශුන්්‍යතාවය හම්බ වෙනවා. ශුන්්‍යත විහරණය හම්බ වෙනවා. හැබැයි ඒක ලෞකිකයි. ඒ කියන්නේ එයා ඒක දකින්නේ ආත්ම තණ්හාවෙන්මයි. ආත්ම ආත්මය තුළ ඉඳගෙන දකින්නේ. ආත්ම සංඥාවකින් දකින්නේ. ඒක යනවා හැබැයි දිගට එයාට නවත්තන්න බෑ. ඒක මේ භාවනාවේ කරන කෙනා දන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දර්ශන සමාපත්තිය තිබුණ නැත්තම් කිසි කෙනෙක්ගේ අහුවරණක් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මේ දෘෂ්ටිය ගියාට පස්සේ මංවත් එන්නේ නැහැ බේරගන්න. මටවත් බේරන්න බෑ කියලා. බුදුන් වහන්සේටවත් බේරන්න බෑ. ඒ ඒ ඒ ධ්‍යාන වට්ටම් වලට දෘෂ්ටිය කඩාගෙන ගියාට පස්සේ කිසි කෙනෙකුට බේරන්න බෑ. ඒකයි ඒකේ තියෙන භයානකකම. මේ භාවනාවේ තියෙන භයානකම මේකයි. මේ අය තමයි ආකාසඤ්ඤායතන භූමිය කියලා බුදුහමුදුරු අරූප ධාන අරූප ලෝක තුනක් පෙන්නනවා. අරූප ලෝක හතරක් පෙන්නනවා. මොනවද මේ කියන්නේ? මේවට මේ බ්‍රහ්මයෝ කියන්නේ ඇයි? මේවැ ඉන්න ඇයිට. ඇයි මේක වේදයට සම්බන්ධ වුනේ? ඇයි මේ බ්‍රාහ්මණයගේ නම මේවට බුදුහාමුදුරුවෝ එහෙමම තිබ්බේ හෙල් හොල්ලන්නේ නැතුව? ඇයි බුදුහාමුදුරුවෝ අලුත් නම් දැම්මේ නැත්තේ? මේකේ ලොකු දෙයක් තියෙනවා. අද යෝන් තරුණයාට දැනගන්න දෙයක්ත් තියෙනවා. විශ්වය ගැන අපිට ටිකක් බලන්න ඕනි. මේ කතා කරන්නේ මේ කියන භූමිය මේ කාම භූමිය රූප භූමිය කියන එක මේ පෘථුවිය ඇතුලේ කතාවක්. මින් එහා කතාව ඊටම භයානකයි. මේක මේ මනසේ කතාව ඊටම භයානකයි. මනසින් සිද්ධ වෙනවා මේ කතාව. මේ මේ අපි අපේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ අපේ මේ මේ ඇඟ හැදිලා තියෙන සෛලවලේ. ඒක විද්‍යාඥයින්ගේ දැන් මේ භෞතික අදෝන නවයෝන් තරුණයාට මම මේ ආමන්ත්‍රණය කරන්නේ. දැන් බලන්න ඔබ හිතලා ඔබේ ශරීරය හැදිලා තියෙන්නේ ওই සෛලවලින්නේ. ඔය ගහකොළ, ගස් සේරම ඔබ නිකන් හිතලා බලන්න බුදුන් වහන්සේ සප්ත සූර්යෝපගමන සූත්‍රයේ ඇයි කියන්නේ දේශනා කරන්නේ? බුදුන් වහන්සේට ඒක දේශනා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. අර ටික ඇතිනේ නිවන් දකින්න. අර දේශනා කරපු සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය, අනත්ත ලක්කන සූත්‍රය ওই ටික ඇති නිවන් දකින්න. ওই දේශනා කළ තියෙන සූත්‍ර ටික හොඳටම ඇති නිවන් දකින්න. නමුත් ඇයි මේ මෙතනට එන්නේ? ඇයි මේ මේ සප්ත සූර්යෝගමන සූත්‍රය දේශනා කරන්නේ? මෙන්න මේ මේ නවයවුන් තරුණයාගේ ප්‍රශ්නේ එදත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ එදත් ඉඳලා තියෙනවා මිනිස්සු අතර භෞතිකවාදීන්. ඔවුන්ටයි මේ දේශනා කරන්නේ. මේක නැත්තම් අවශ්‍යතාවයක් නැහැ. මේක හොඳටම පේනවා සප්ත සූර්යෝගමන සූත්‍රයේ බුදුන් වහන්සේ කියනවා සූර්ය සූර්ය රශ්මිය සූර්ය හතක් පායන තරම් රශ්මිය වැඩි වෙලා මේ මුළු පෘථිවියම අළු වෙලා යනවා. ගිතෙල් තැරුණු තැනක දුම්වත් අලුවත් ඉතුරු නොවන තරම මුකුත්ම නැති වෙලා යනවා කියන්නේ. මේ පෘථිවියට කියන්නේ. අපි ඉන්න මේ පෘථිවි භූමිය සම්පූර්ණයෙන්ම දැවි අළු වෙලා යනවා. එතනදිම බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මේ ලෝක විනාශය ගැන මේ දේශනා කරන සප්ත සූර්ය සූත්‍රයේ මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය ලෝක හයත් සතර අපායත් මනුස්ස ලෝකයත් වේහප්පලයේ දක්වාම නැති වෙලා යනවා කියලා. අර ධ්‍යාන මට්ටම් වල අර රූප ධ්‍යාන මට්ටම් ටිකක් නැති වෙලා යනවා කියන. ඔක්කොම තියෙන්නේ බලනකොට පෘථිවියත් එකකට ගිහිලා ඒ ටික. ඉන් එහා තියෙන ඒවා එතකොට හොඳටම පැහැදිලි මේ බ්‍රහ්ම ලෝක ටික ඉන් එහා තියෙන ඒවා ඔක්කොම ගන්නේ විශ්වයට සම්බන්ධ කරලා. මේකේ තියෙන බාහනකම් කල්ප ගණන් බුදුවරු බුදුන් වහන්සේට බුදුවරු අපිට අහලා තියෙන ධර්මයේ තුල 5 බුදුවරු අභිමුඛ වෙලා තමයි ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට ලබන්නේ. අර නියත විවරණ දීපු තැනේ ඉඳන් සූවිසි බුදුවරු කියලා ගත්තට බුදුවරු 5 විතර. ඒ කියන්නේ කල්ප කොච්චර වෙන්න පුළුවන්ද? සාමාන්‍ය භද්‍ර කල්පයකත් බුදුරු හතර දෙනයි කතා කරන්නේ. නමුත් බුදවරු ගොඩක් කල්පවල ඉන්නේ එක්කෙනයි දෙන්නයි. ශුන්‍ය කල්ප තමයි ගොඩක් තියෙන්නේ. මේවා කොහෙද තියෙන්නේ? මේ මොකද්ද මේ කතා කරන්නේ? මේ විශ්වය ගැන කතා කරන්නේ. මෙන්න භෞතිකව හිතන අයට තියෙන දැන් මේ කතාව. මොකද්ද මේ මෙරි මෙරි උපදින කර්මය? කොහොමද කර්මය පරිසම් දෙන්නේ? මේ කර්මයේ මේ පෘථුවිය හැදෙන එකත් මේ අපේ ශරීරවල තියෙන මේ සෛල හැදිලා තියෙන හැටිත් මේ හිත හැදිලා තියෙන හැටිත් හොඳට පැහැදිලි කරන්න පුළුවන්. මේක අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් බොහොම පරිස්සමින් අහගන්න ඕනි. මේ මේ කඳු ඇල දොල සතා සිව්පාව මේ කිසිම දෙයක් මේ පදාර්ථනේ අපි කතා කරන්නේ. ගල් මේ ගල් කැටයක් අපි ගමු උදාහරණයක් විදිහට. ගල් කැටේ හැඩතලයක් තියෙනවා. බිඳෙනවා, කැඩෙනවා. එතකොට හැබැයි මේ සියලු පදාර්ථ ශුන්‍යයි කියලා පෙන්වන්නේ ඒක. විද්‍යාඥයෝ අනාගතය ඔප්පු කරයි. 아무ත් අපි මේක නුවණින් දකිමු. එතකොට මේ ගල් කැටේ අපි බලමු කඩලා කැඩුවාම අණු බවටපත් වෙනවා. කුඩා අණු බවට. ඒතර තවත් ටිකක් මේවා විද්‍යාගාරවල අපේ කඩනවා අපි දරුවෝ පවාද පරීක්ෂණ කරනවා. එතකොට මේවා පරමාණු අණුව පරමාණු බවට කැඩෙනවා. ඒතකොට ඒක තව ටිකක් බෙද බෙද ගියාම මේ මේ පරමාණුව විභේදනය කරන එක තමයි අද විද්‍යාඥයෝ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරකෙන රූපයක් ඇඳලා පෙන්නනවා. මේ කන්විච්ච තුලින් මේවා කුඩා කරලා බලලා බලලා බලලා අවසානයේ තවත් කුඩාවට මේවා අරගෙන මේ න්‍යෂ්ටිය වටේ වේගයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරකෙන රූපයක් තමයි හඳින්නේ. එතකොට මේ අපි කතා කරන්නේ මේ අපේ ඇඟ ඇදලා තියෙන වගේම පොළවෙන් අරගෙන පොඩි පස් කැටයක්. ඒ අපේ පොළවේ ඇදලා තියෙන දේවල් කාලා තමයි ශරීරය ඇදලා තියෙන්නේ. එතකොට මේ ඒවම තමයි මේ අණු පරමාණු මේ මේ මේ න්‍යෂ්ටි මේ කඩාගෙන යන්නේ. අවසානයේ කඩන්නම බැරි තැනට එනකොට සියුම් කළා ගත්තාම න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වේගයෙන් කැරකෙනවා. හැබැයි රූපයන් දාම විශ්වයේ රූපයමයි. මේ අපේ මේ අපේ ගැලැක්සි එක මේ ඇඳාම මේ ඇවිල්ලා මේ මේ සූර්යා වටේ මේ පෘථුවිය මේ අඟහරු මේ ග්‍රහලෝක කැරකෙන රූපය අඳිනවනේ. ඔය රූපෙම තමයි න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරකෙන රූපේ. මේකේ අතර න්‍යෂ්ටිය වටේ මේවා කරකැන යම්කිසි මේ ස්පේස් එක ඇතුළේ ગેප් එකක් මේක වටේ කරකැන වේගයක් අවකාශයක් මේක පේනවා. එතන මේ මහා මේ මේ වේගයෙන් කැරකීම නිසා ඝනයක් පේනවා. න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වේගයෙන් කැරකීම නිසා තමයි පරමාණු වගේ පේන්නේ. ඒ පරමාණු එකට බැඳිලා තියෙන නිසා තමයි අණු වගේ පේන්නේ. මේ හැම එකක් අතරම ස්පේස් තියෙනවා. හිඩස් තියෙනවා. ඒ නිසා තමයි මේවා එකට ඇලෙන්නේ. දැන් අපි ගන්නවා සාමාන්‍යයෙන් අපි ඔය දරුවන්ට උනතු ගානන්න අයිස් කැටයක් දන්නවා අපි හතරමා භූත ගැන කතා කරනකොට අයිස් කැටේ තව ටිකක් රත් කරනකොට ද්‍රව වෙනවා. ඒතර පඨවි මේ රත් කිරීම මේ නිසා ද්‍රව වෙනවා. එතකොට පඨවි ආපෝ ද්‍රව තේජෝ කියන්නේ මේ රස්නිය. එතකොට මේක තව ටිකක් රත් කරාම වාෂ්ප වෙනවා. මේ අයිස් කැටේදී වාෂ්ප වෙලාම යනවා. අන්තිම අයිස් කැටයක් නැහැ. අයිස් කැටයකුත් නැහැ, වතුරත් නැහැ, අන්තිමට වායුවත් නැහැ. ඔක්කොම නැති වෙලා යනවා. මේක පෘථුවියටත් වෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායු කියන එක එදා බුදු සමය තුල කතා කරපු වචන ටිකක්. එතන ගත්තේ මේ ඇවිල්ලා භූත. හතරමහා භූත කියන්නේ ශක්ති. ශක්ති කියන්නේ දැන් මේ පෘථුවියම දැවිලා අළු වෙලා නැත්තටම නැති වුණා පස්සේ මොනවද ඉතුරු වෙන්නේ ශක්තියනේ. තව ඔබට කියන්නම්කෝ මේක ලං කරලා දැන් බලන්නකෝ ඔබ බලනවා ටීවී බලනකොට ඔබට පේනවා මේ ඒරියල් එකකින් අල්ලනවා සිරස ඉරු එක එක නාලිකා. මේ එක එක මාධ්‍ය නාලිකා එක එක ඒවා මේ ෆ්‍රීකවන්සි එකකින් තරංගකින් අල්ලනවා. ඒතර මේවා මේ තරංග කියන්නේ මොනවද මේ ශක්තිනේ. එතකොට මෙහි සිරස දාන්න පුළුවන් ටීවී එකේ යාපනයේ සිරස දාන්න පුළුවන් ටීවී එකේ ඒ ඇමරිකාවේ දාන්නත් පුළුවන්. එතකොට ඕනම තැනක මේ එකම ෆ්‍රීකවන්සි එක අල්ලන්න පුළුවන්. ඒතර මුළු දැන් පෘථුවියම වෙලාගෙන ඉන්නවා මෙන්න මේ මේ තරංග ශක්තිය. ඒතර මේ ශක්තියක් නේ තියෙන්නේ. ඒතර මේ ඝනීභවනේ වෙන්නේ ශක්තියක් නේ. ඒ ශක්ති ලෝකයකනේ අපි ඉන්නේ. දැන් මේකම හොඳට පේනවා මේ රාහසේ විදුලි කරනකොට මේ ජනෙල් එලෙනවා වගේ. ඒ මේ එකම අංශු ටිකක් මුළු ලෝකෙම තියෙනවා. දැන් දැන් මුළු විශ්වයම ගත්තොත් පෘථිවියත් එක්ක මුළු විශ්වයම අංශු ගොඩක් කියලා අඳින්න බලන්න රූපයක. ඒතර අංශු දැන් අර ටී පරණ ටීවී වල ඩොට් රටේ අනේ වගේ ඩොට් ලෝකයක්. අංශු ලෝකයක්, ශක්ති ලෝකයක්. ඇයි එහෙම කියන්නේ? මේ විශ්වයේම කතාව ඕකයි. මේ විශ්වයේම කතාව හොඳට බැලුවොත් එහෙම කෙනෙකුට තේරෙයි මේ මේ බ්‍රහ්ම වේදේ තුලත් අපේ මේ බ්‍රහ්ම විශේෂම මේ මේ අපි මේ කතා කරන මේ මේ බ්‍රාහ්මණ බ්‍රාහ්මණ බුදුන් වහන්සේ උපදිනකොට ඒ කාලේ තිබුණු නම් මේ අරූප ධාන මේ ලෝක වලට දාලා තියෙන්නේ. එතකොට මේ මේව කතා කරන්නේ බ්‍රහ්මයෝ කියලානේ. කතා කරන්නේ මේ දෙයියෝ බ්‍රහ්මයෝ. ඇත්තටම මේ කියන දේවත්වයේ බ්‍රහ්මත්වය අපි පොඩක් ගැන පස්සේ කතා කරමු. දැනට අපි මේ ආපු භෞතික ක්‍රමයට බලමු. මේ විශ්වයේ තියෙනවා ආ මුළු විශ්වයම ගත්තොත් එහෙම මුළු විශ්වයම මේ මේ හිස් අවකාශයක්. එතකොට මේ හිස් අවකාශය තුළ අපි දකිනවා තරු වගේ ඒවා ඇවිල්ලා ග්‍රහ වස්තු. මේවා හරි පොඩ්ඩයි තියෙන්නේ. මේ අවකාශය තමයි ගොඩක් තියෙන්නේ. ඒක විද්‍යාඥයෝ පවා කියනවා මේ විශ්වයේ තියෙන සේරම ග්‍රහවස්තු වල එකතුව ගත්තොත් විශ්වත් එක්ක ගලපලව ගත්තොත් අර කේක් එක උඩින් බැලෙන දූවිලි වගේ හරිම පොඩ්ඩයි කියලා. හරියට මේ උකුණු හිසක් තරම් මේ මේ ප්‍රමාණයක් තමයි මේ විශ්වයේ තියෙන මේ විශ්වත් එක්ක ගලපලා ගත්තොත් ওই කියන පදාර්ථ තියෙන්නේ. අනිත් ඒවා සේරම අවකාශය කියලා. එතකොට මේකේ තියෙන්නේ ශක්තිය විතරයි. පරමාණුවක් පිපිරිලා ආද උනත් පරමාණු බෝම්බ හැදලා තියෙන්නේ න්‍යාය අනුවයි. තේරෙනවා පරමාණු පිපිරීම තුළ ඒ කියන්නේ මේ මේ මේ මේ පිපිරීම තුළ ඇතිවන ශක්තිය. ඒ වේගේ පෘථිවියක් හැදෙන්න මේ මේ මේ සූර්යා පෘථිවිය වටේ කැරගෙන මේ වේගය තුළ සිද්ධ සිදුවීමක් කියලා පෙන්නනවා. පෘථිවි ආරම්භය ගැන පෙන්නනවා මේ මේ පරමාණුවක් පිපිරීම නිසා විශ්වය කොහේ හරි තැනක මේම පිපිරීම නිසා වේගයක් ඇති වෙනවා. වේගයක් තුළ දූවිලා වලාවක් ස්පටි කැරකැවීමක් ඝනයක් වෙලා පෘථුවියක් හැදෙනවා කියලා. ආරකම තමයි දූවිලි වලාවක් කැරකිලා කැරකිලා අර ඝනයක් ස්පටිකය පෘථුවියක් අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් වතුර ටිකක් ෆ්‍රිජ් එකේ දාලා සීතල කරලා අයිස් කැටයක් හදනවා වගේ වැඩක්. මේ වේගයක් තුළ මේ සිද්ධ වෙන සිදුවීම් ටිකයි මේ පෙන්වන්නේ. ඉතින් මේ මේ මේ නිසාම අපිටත් තේරෙනවා බැලුවාම අදටත් මේ පෘථිවිය කැරකෙනවා වේගයක් තියෙනවා තත්පරයට කිලෝමීටර 187ක වේගෙන් මේ සූර්යා වටේ කැරකෙනවා ඒ තනියෙන් කැරකෙනවා මේ වගේ මහා භ්‍රමණයක් දැන් බ්‍රහ්ම කියන වචනේ භ්‍රමණය කියන වචනේ ලොකු සමානකමක් පේනවා භ්‍රමණයක් තියෙනවා මේ භ්‍රමණය භ්‍රමණය තුල මේ දැන් දැන් ඇත්තටම මේ අපි කියන්නේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර අපි මේ කර්මයට අපි එමු ඉස්සල වෙන මේ මෙතනට මෙතනට ඇවිල්ලා මේ ටික පොඩ්ඩක් බලලා එතකොට මේ විශ්වයේ තියෙනවා එතකොට හිස් අවකාශයක් ඒ වගේම විශ්වයේ තියෙනවා ශක්තිය කොහොමද ඒ ශක්තිය තමයි විශ්වයේ තියෙන්නේ ඒ හිස් අවකාශයයි ඒ වගේම අර පදාර්ථ කියලා බොහොම සියුම් ප්‍රමාණයයි ඒ වගේම තමයි අන්ධකාර ධාතු කියලා දෙයක් මේ විශ්වයේ තියෙනවා මේ අවකාශයේ හිස් නැහැ මේ අවකාශයේ තියෙන අන්ධකාර ඒක අල්ලන්න බෑ. ඒක මේ අපේ ඇසට ගෝචර අපේ ඇසට ගෝචර නමුත් විද්‍යාඥයෝ පෙන්නනවා මේ අවකාශය තුළ අන්ධකාර ධාතු කියන ස්වභාවයක් තියෙනවා කියලා. ධාතු ස්වභාවයක්. ඒක ශක්ති ස්වභාවයක් කියලා පෙන්නනවා. ඒතර වේදයේ තුල අපේ ඍෂිවරුන්ගේ ඉගැන්වීම් යටතේ පෙන්නනවා මේක තුල තියෙනවා කියලා ශක්තියක්. ඒගොල්ලෝ එක එක නම් මේවට පාවිච්චි කරනවා. ඒකට ඒගොල්ලන් කියනවා විශ්ව ශක්තිය කියලා. ඒගොල්ලන් එකට තව කියනවා විශ්ව විඥානය කියනවා. විඥානය කියන්නේ ඒගොල්ලෝ ශක්තියකට. දැන් එතකොට ඒගොල්ලන් මේක පෙන්නනවා එක එක එකිනෙක එකිනෙක මේවා ඇලෙන්න ගැටෙන එක පෙන්නනවා. ඒගොල්ලෝ ඇලෙන එක පෙන්නනවා ආදරයක් විදියට ආනන්දය කියලා. විශ්වය තුල තියෙනවා එහෙම ඇලීමක් කියන එක, ගැටීමක් කියන එක. එතකොට මේ තුලම බලන්න ඔබත් නිකන් මේ මේ නව යව තරුණයෙකුට දැන් මේකේ පෘථුවිය සේරම අර ලෝක විනාශය ගැන කිව්වා වගේ සප්ත සූර්යෝගම සූත්‍රය කිව්වා වගේ සේරම දැන් අපි උනත් දැන් දැන් දන්නවනේ ගිනි කූරක් ගැවුවා මේ ඕනම දෙයක් පත් වෙලා ගිනි අර ගන්නවා සේරම විනාශ වෙනවා. ඒක තමයි පරම සත්‍යය. පරම සත්‍ය සියල්ලම විනාශ වෙනවා. එහෙම මුකුත් පවතින එකක් නැහැ. දැන් එතකොට මේකේ කොහොමද සත්තු මිනිස්සු ආත්මව කියව තියෙන්නේ? ඔක බොරුවක් නේ. ඔක මායාවක් නේ. ඔක මිත්‍යාවක් නේ. මිත්‍යා දෘෂ්ටියක් නේ. ওই දෘෂ්ටිය අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරුවනේ ඉන්නේ. ওই දෘෂ්ටිය අපිට ප්‍රත්‍යක්ෂ නෑ. ඒක නිසානේ අපි මේ මේක අල්ලගෙන මෙච්චර දුක් විඳින්නේ. නමුත් මේ විශ්වයේ තියෙන මේ ශක්ති ස්වභාවයමයි පෘථුවිය හැදිලා තියෙන්නේ. පදාර්ථය ඇදලා තියෙන්නේ. ඒ තියෙන අංශුම එකට එකතු වෙලා කැටි වෙලා ඒක තේජෝ ධාතුවෙන් වෙන්න පුළුවන්. ඒක වේගය තුළ තේජෝ ධාතුවෙන් වෙන්න පුළුවන්. ඉතින් හතර මහා භූත කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ ශක්තිමනේ පඨවි ආපෝ තේජෝ වායු කියලා පෙන්නන්නේ මේ අංශු එකට ඇලෙනවා මේකට ඇලෙන ශක්තිය පෙනවා තේජෝ කියලා ඊට පස්සේ මේකට ඇල්ලා ඝන වුණා පෙනනවා පඨවි කියලා ඒක ඝන වෙන කලින් අවස්ථාව පෙනනවා ද්‍රවය කියලා ඒක වායු අවස්ථාව කියලා පෙනනවා අංශු විහිදලා තියෙන අවස්ථාව අවස්ථා හතර පෙනනවා මේක ඇත්තටම බ්‍රහ්මණයත් පෙනනවා බුදුන් වහන්සේ උපදින්නත් කලින් ඒක ඒක ඒ ඒ ෂුවරු ඒ විදිහට ඒක ඒ ධාතු ස්වභාවය එහෙම තමයි පෙන්වුවේ. නමුත් අද කතා කරන විද්‍යාඥයෝ තරංග කියලා කතා කරනවා. ශක්තිය කියලා කතා කරනවා. ඒක හරි. ඒ එකම තමයි. එදා කතා කරපු දෙහිම තමයි. එතකොට ඒගොල්ලෝ එදා ඒ කතා කරපු දේ තුළ විඥානය කිව්වේ ශක්තියක තමයි. ඒක කිව්වේ මේ මේ මේ ස්වභාවය තුළ දැන් ඔබ බලන්න දේ දුන්නක් ඔබ දකිනවා. දේ දුන්න අල්ලන්න බෑනේ. ඒක මායාවක්. ඔබ මිරිගුව දකිනවා. ඒක මායාවක්. ඔබට මේ ඕකට මේ පේනවා නේද ආලෝකය. ඒක අල්ලන්න පුළුවන්. ඒක අල්ලන්න බෑ. ධාතු මේ පදාර්ථ නෙමෙයි. හැබැයි ඔබට කියන්න පුළුවන් දෙතර මොකුත් නෑ කියලා. නෑ කියලා කියන්න බෑ. ඇයි එහෙම දෙයක් පේනවනේ. එහෙනම් මොකද්ද උතන තියෙන්නේ? මේ විශ්වයේ තියෙන්නේ ඇත්තටම පදාර්ථ කියන්නේ ශක්තියක්මයි. ඔබ ගල් කැටයක් ගිනි තියලා බලන්නකො මේ අවන් එකට දාලා බලන්නකො ඔක වාෂ් වෙලා යනවනේ. අවසානයේ ආ ශක්තියනේ ඒකනේ මේ කැටි කරලා තියෙන්නේ. ෆ්‍රිජ් එකට දාලා ගැට කරලා ගන්නේ පුළුවන් නම් මොන හරි පුච්චලා වායු කරලා යවන්න පුළුවන් නම් අපේ ශරීරෙත් ඕකමනේ. ඒ අපේ හිත මොකද්ද? හිත අර දේ දුන්නා වගේ නේ හැදෙන්නේ. ඒක මායාවක් නේ. අපි මේ සිතුවිලි මොකක්ද? ඒක මායාවක් ස්පාක් එකක්. බුදුහාමුදුරුවෝ ඒකයි සම්පස්ස කියලා පෙන්නන්නේ. මේක ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අජ්ජත් බහිද්ධාව බාහිර අභ්‍යන්තර කියලා පෙන්නන්නේ. හිත හැදෙන හැටි අපි දැන් පොඩ්ඩක් කතා කරමු. අපි දැන් අපිට ලෝකේ හැදෙන හැටි, පදාර්ථය හැදෙන හැටි, කය හැදෙන හැටි, ශරීරය හැදෙන හැටි දැන් තේරෙනවා. මේක ශක්තියක් තියෙන්නේ කියලා. මේ සේරම ශක්තිය තියෙන්නේ. වෙන මුකුත්ම නැහැ. හැබැයි මේක ඇතුලේ හිතක් හැදෙන හැටිත් තියෙනවා. ඔන්න ඔය මේ කොටස තමයි බුදුන් වහන්සේ වෙනමම මේ නිවනට අනුගත කරලා මේ 84000 ධර්මස්කන්ධය තුල පෙන්වන්නේ. ඒ තුලත් ඒක අපිට ගලව ගන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමීකරණයක් වගේ බොහොම කෙටි කරලා සතර අතිපට්ඨානය තුල. ඒකට ආරෂ්ඨාංග මාර්ගය කියලා මාර්ගයක් පෙන්නනවා ඊට පස්සේ. හැබැයි මේ සේරටම කලින් ඒ කෙනාට කල්යාණ මිත්‍රයෙක් ඕනි දර්ශනය අවබෝධ කරගන්න. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කල්යාණ මිත්‍රයාගේ අතේ තමයි මහා මේ ආනන්දේ සියල්ලම තියෙන්නේ කියලා. මේ දා ශාසනය රඳා පවතින්නේ. බුදු කෙනෙක් පහළුන් නැත්තම් මේක කොහොමද දන්නේ? බුදු කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයෙක් කියන්නේ. ඒ වගේම තමයි මේක කවුරු කෙනෙක් කාට හරි තේරුම් කරලා දුන්නේ නැත්තම් එයාට මේක අවබෝධ කරගන්න බෑ. එයාට මේක අවබෝධ කරගන්න බැරි වුණොත් එයාගේ මේ සිත ඇතුලේ තියෙන ශක්තිය එයාට හඳුනා ගන්න බෑ. අපි දැන් බලමු මේ සිත ඇතුලේ තියෙන ශක්තිය කොහොමද හැදුනේ? කොහොමද මේක හඳුනගන්නේ? ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙගේ අපි දන්න ඕර එක කියන කියනවා. සාමාන්‍ය මිනිස්සෙගේ ඇඟේ තියෙන විද්‍යුතයක්. ඒ විද්‍යුතය වොට් මිලි වොට් පෙන්නනවා 10ක්. සාමාන්‍ය 10ක් ඒ වගේ උච්චාවච වෙනවා. ඒ හොඳ මිනිස්සු නරක මිනිස්සු මේ මේ හැමෝගෙම මේ විද්‍යුතයේ එක්තර ප්‍රමාණ වෙනස්කම් තියෙනවා. සිතුවිලි වලින් මේක බලපානවා. විශේෂයෙන්ම තමන්ගේ द्वේෂය උපදිනකොට තමන්ට සිතට ලෝභ දේශ මෝහ සිතුවිලි වලින් මේක පාලනය වෙනවා. ඒක හරි පුදුම කතාවක් නේ. කොහොමද ඒක වෙන්නේ කියලා. ඇත්තටම අද මිනිස්සු භාෂාවක් කතා කරනවා. භාෂාවක් හැදෙන්න කලින් අපි මේ පරිණාමයට පොඩ්ඩක් ගියොත් මේ ලෝකේ අපි අදතරත් පේනවා ගහකොළ. ගහකොළ වල තියෙන එතකොට මේ ශක්තියමනේ. මේ ගහ දිහා බැලුවම මේ ගහේ මේ කේශනාලිකාවෙන් පොළවේ සාරය උරා ගන්න එක මේකේ මේකේ මේකේ ඒතර මේ ගහේ තියෙනව නේද යම්කිසි යම්කිසි දැනීම් ස්වභාවයක් මේක උරන්න ඕජාව කොහොමද පොළවේ ගහ උරාගන්නේ පුංචි ඇටයකින් කොහොමද ලොකු වෘක්ෂයක් හැදෙන්නේ ඒතොර ඒ ගහේ තියෙනව නේද මේ මේ සිස්ටම් එක ඇතුලේ මේ මේ මේ ශක්ති ස්වභාවයේ ඇතුලේ මේ දැනෙන ශක්තියේ ස්වභාවයක් ගහට තියෙනව නේද හැබැයි එතනට අපිට චේතනාවක් පනවන්න බෑ. ඇයි චේතනාවක් පැනවිලන්නේ මෙන්න මේ මේ මේ මේ මේ මේ මේ සත්ත්ව පුජ්‍යල ස්වභාවය පනවන්න බෑ. ඒකට සචේතනික කියලා ගන්නවා. මේක ඒක අචේතනික කියලා ගන්නවා. මේක සචේතනික කියලා ගන්නවා. නමුත් මේ මොනවා ගත්තත් අවසානයේ තියෙන එකම එකයි. ඒක අවබෝධ කරගන්න බැරුවයි අපි ඉන්නේ. අපි ගමු මේක හැදෙන හැටිම බලන්න. එතකොට ඔබ නිකම් බලන්න දැන් මේ ශක්ති ස්වභාවය තුළ ඔබ මේ මව කුසත් තුළ දරුවෙක් හැදෙනකොට දැන් අපිට දැන් දැන් මෙතන කිසිම සැකයක් නැහැනේ මෙතන ශක්ති ස්වභාවයක් තියෙනවා කියලා. ඒක ප්‍රත්‍යක්ෂයිනේ භෞතික විද්‍යාවනවත් ප්‍රත්‍යක්ෂයි. මෙතනට ආලෝකයේ එනකොට පෘථිවිය කැරගෙනකොට මේක මේ ගහක වුණත් කොළයක වුණත් ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා වගේ මිනිස්සු ආස්වාස ප්‍රස්වාස කරනවා වගේ ගහක ප්‍රභා සංශ්ලේෂණයක් වෙන මිනිස්සු ශෝෂණයක් කරනවා මේ ඔක්කොම එකම ශක්ති ස්වභාවයක් මේ ශක්තිය අර සූර්යා කියන කිරණ වලින් එන ඒකෙන් හදාගන්නේ ආලෝකයේ ඒව උරාගෙන මේ මොනවා හරි කියත හැකි. අයි මේ පෘථිවියේ උනත් තියෙන්නේ උත්තර ද්‍රවයක් දක්ෂිණ ද්‍රවයක් මේක කැරකෙනකොට ද්‍රවගත වෙනවා. මේ කැරකෙවීම තුළ මේ ඩයිනමෝ වුණත් කැරකෙවිලා කරන්ට් එකක් හැදෙනවනේ. මෙන්න මේ තුළ නේද මේ ගැට ගැහිම බලන්න සූර්යයා වටේ පෘථිවිය කැරකෙන්නේ. ඇයි යන්නේ නැත්තේ හැමතැනම? අර ද්‍රවකල තුළ තියෙන බලේ ශක්තිය පේනවද? අපිට මේව ඇහැට පේන්නේ නැතුණාට දැන් ගල් කැටයක් උඩ දැම්ම බිම් වැටෙනකොට අභ්‍යවකාශය උඩ දැම්ම බිම් වැටෙන්නේ නැහැ. ඇයි මෙන්න මේ මේ ඩයිනමෝ වගේ මේක ඇතුළෙන්ම නිපදුණු හේතුව නිසා ඵලය නේද මේ වෙන්නේ. හේතුඵල නේද මේ පේන්නේ. ඒ හේතුවට මේ ඵල ඉමස්මින් සති ඉදන් හොති. මේ ඇති කල්ලි මේ වේ. මේක තමයි මේ පෙන්වන්නේ. හැම භෞතිකවත් පේනවා මේකම සිතට එනවා. මේ ස්වභාවයම සිතට එනවා. මේකේ ද්විත්වයක් පේනවා දෙකක්. දෙකක් තිබුණොත් තමයි මේ වගේ මෙහෙම මෙහෙම මේ බලයක් උපදින්නේ. මේ විඥානේ ඇවිල්ලා විඥාන ශක්තිය කියන එක ඇවිල්ලා මේ මනස ඇතුළෙන්ම ඉපදෙන එකක්. මේක අපි අපි ඇත්තටම මේ කොහොමද මේක කර්මයට සම්බන්ධ වෙන්නේ කියන එක අපි බලමු කොහොමද මේ කෙනෙක් මෙරි මෙරි උපදින්නේ කියන එක අපි බලමු මේකට අපි පුංචි උදාහරණයක් ගන්නවා මේ මේක හැබැයි මෙන්න මෙතනින් එහාට මේ කියන ටික මේ පොඩ්ඩක් මේ සම්මා දිට්ඨිය තියෙන අය මේ ලෝකෝත්තර භූමියේ මේ දර්ශන සමාපත්තිය තියෙන අය ගැටෙන්නේ නැපා මේ මුකුත් තර්ක වලට එන්න එපා මේක නිකන් ලෞකික භූමියේ ඉන්න හැටයි කියන්නේ මේ මෙහෙම පොඩි උපමාවක් ගන්න මේ ඔබ හිතන්න මෙන්න මෙහෙම ඔබ හිතන්න දැන් ඔබ උපදිනකොට ඔබට දැන් ඔබ හිතනවා දැන් ඔය පොත්වල තියෙන විදිහට ඔබ ඔය සමහර පොත්වල සමහා සම්පූර්ණයෙන්ම ධර්ම විකෘති කරලා තියෙනවා හොයන්න බැරි විදිහට විකෘති කරලායි තියෙන්නේ ඒක ඇවිල්ලා මනසකින් හිතලානේ පොත් ලියන්නේ ඒක අනිවාර්යෙන් වෙන්න පුළුවන්. නමුත් මේ ත්‍රිපිටකයේ මේවා සැඟවිලා හැම තැනම සත්‍ය තියෙනවා. සත්‍ය හැමතැනම තියෙනවා. නමුත් මේ සමහර තැන්වල එහෙම තිබ්බා කියලා අපි වට ගැටෙන්න යන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය ලෝක ස්වභාවයක්. දෙයක් වෙනකොට හොඳ නරක දෙක මේක තියෙනවා. ඒක අපි ගලප ගන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක එහෙම දෙයක් ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි මෙහෙම ගමුකෝ. අපි මේ කර්මය ගැන කතා කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ කර්මය ගැන ලෞකික භූමියේ කතා කරන එක ගැන කතා කරන්නේ. මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් ගමු. ඔබ යොබ යමක් විශ්වාස කරනවා නම් ඔබ යමක් පිළිගන්නවා නම් ඔබ ළම යමක් අදහනවා නම් ඔබ යමකට බැඳෙනවා නම් ඔය තුල ශක්තියක් තියෙනවා ඔය තුල ශක්තියක් උපදිනවා ඒ තුල ඔබ ඔබ හිතන දේ වෙනවා ඔබ හිතනවා නම් ඔබ ඔබ මේම ලෝකයක් තියෙනවා කියලා ඔබ මේ ලෝකේ තාක් ඉන්නවා ඔබේ මනසමයි සබා දහම කියලා ඔබ බාහිර තියෙන දේනේ මනස හැදෙන්නේ. ඔබ දැන් බාහිර තියෙන දේනේ ওই ගහකොළ ඇමරිකාව ජපානයේ වේවා කවදාවත් ගිහිල්ලා නැති වුණත් ওই රූපකින් බලලා හරි චිත්‍රයකින් බලලා හරි එකක් හදා ගන්නවා හිතේ. රූප සංඥාවක් හදා ගන්නවා. මේ ඔක්කොම සංඥා. මේ ඔක්කොම සංඥා බුදුහාමුදුර හොඳට පෙන්නනවා මේ සංඥාව තමයි මේ නිරෝධ කරන්නේ අවසානෙත්. හැදෙන්නෙම සංඥාවලින්මයි. අල්ල ගන්නවා. ප්‍රසාදය කියන්නේ සංඥාවමයි අල්ල ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකයි මේ මේ පෙළ දහම පෙන්නකොට ආලෝකයට ප්‍රසාදවත් වෙනවා. මේ මේ ප්‍රසාද තියෙන්නේ අපේ මේ ద్వාර පහෙන්ම. මේ මනස හැදෙන හැටි ගත්තොත් මනස හැදෙන්නේ මේ සලායතන නිසා, ద్వාර නිසා. පංච ద్వාර වලින් පංච ద్వාර වලින් මේ මනසට ඒව අරමුණු ගන්නෙ. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේව අරමුණු ගන්නෙ ద్వාර වලින්. එතකොට මේ ద్వාර ප්‍රසාදවත් වෙනවා. දැන් අර කණ්ණාඩියක් අවුවට ඇල්ලුවාම ටක් ගාලා ස්පාක් වෙනවනේ. ප්‍රසාදවත් වෙනවා. මේ විදිහටම තමයි ඔබගේ ওই චක්කු විඤ්ඤාණය ප්‍රසාදයක්. ආලෝකයට ප්‍රසාදවත් වුණු චක්කු සම්පස්ස චක්කු විඥාන. එතකොට මේ මේ ආලෝකයට ප්‍රසාදවත් වුණු මේ නිසා තමයි ඇහැ කියන්නේ. එතකොට ඒක ඒක ඒ ඒ ප්‍රසාදය හැමතැනම ඒ තරම් තිවුරුවට වෙන්නේ ඒක නිසා ඒක වෙන ඉන්ද්‍රියට කියනවා ඇස කියලා. ඒක මස් ඇස කියලා ගන්නෙ ඒ ප්‍රසාදවත් වෙන කන්නඩිය වගේ. නමුත් ඇහැ කියන්නේ මේ මෙතන ප්‍රසාදවත් වෙන එකට මේ ඇස කියලා ගන්න ආයතනෙනේ. මේකේ ලොකු කතාවක් තියෙනවා. මේ ආලෝකයට ප්‍රසාදවත් වෙන එක අපි විසින් හදා ගන්නවා නමක්. අපි විසින් දෙයක් බවට පත් කර ගන්නවා. මනස ඇතුලේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඇත්තටම මේක සිද්ධ වෙන තැනක් නෑ. මේක ප්‍රසාදයක් ආවේ නැත්තම් වෙන්නේ නැහැ. ආලෝකයක් නැත්තම් අන්ධකාරය අපිට දෙයක් පේන්නේ ඒක නිසා ආලෝකෙකුත් ඕනේ. ඒක නිසා තමයි බාහිර සම්බන්ධයි. ආලෝකය නිසා ප්‍රසාදවත් වීම වෙනවා. ප්‍රසාදය නිසා විඥානයක් උපදිනවා. ප්‍රසාදයේ ඒ ඒ ප්‍රසාදවත් වුණු ඒ ආලෝකයට යම්කිසි දීප්තියක් ඇති වුණාම දීප්තිය දැනීමක් වෙනවා. ඒ දැනීම තුළ ඒ දැනීම හඳුන ගැනීමක් ඒ ආලෝකයේ මේ වර්ණයක්ද රතුද කහද කියන හැඩතලයක් අඳුන ගැනීමක්. වර්ණ හැඩතලයක්. ආලෝක හැඩතලයක්. තමයි මේ ඇස කියන එකේදී ප්‍රසාදයෙන් හඳුනගන්නේ. ඒකේ තමයි සංඥා. ඒක තමයි ස්පර්ශය කියන්නේ. ඒක ඒකෙන් ඒ හඳුනා ගැනීම තමයි වේදනා සංඥා සංකාර සිද්ධ වෙනවා. ඒ කියන්නේ හඳුනාගත්ත විඳීම් හැඳිනීම් දැනගැනීම. ඒ තුල තමයි මුලින්ම සිද්ධ වෙන්නේ හැඩතලයක්. චක්කු විඥානය කියන්නේ දෙයක් නෙමෙයි. ආයතන වලින් එකකවත් දේවල් නැහැ හදාගෙන. නෑ ඒ කියන්නේ ආයතන වලින් මුලින් මේ චක්කු විඤ්ඤාණය කියන එකෙන් ගන්න මනසින් තමයි හදන්නේ. මනසට ඇත්තටම වෙන්නේ මේක විඳින් හැදින් දැන ගැනීම වුණාට මොනවද කියලා දන්නේ නැහැ. නමුත් පෙර මතකයෙන් අර පුංචි දරුවෙක්ගේ මුකුත්ම දන්නේ පුංචි දරුවෙක් කක්කත් කනවා, චූත් දානවා, එක ගොඩේ ඉන්නවා. ඒව දිවේ කනවත් එක්කලා ඒ දරුවා රසද දන්නේ නැහැ, තිත්තද දන්නේ නැහැ. රත්තරන් මණික් කැටයක් හම්බුනොත් පොළවේ ගහලා දුවයි. ඒ කියන්නේ ඒ දරුවට කෝටි ගණන් වටිනවා කියලා ඒව නැහැ. ඒ දරුවට රත්තරන්ද රීදීද මුකුත් දන්නේ නැහැ. ඒකට හේතුව මේ data දාලා නැහැ. data කියන්නේ බාහිරින් එක එක්කෙනා මේකට දත්ත කවනවා. මේ දරුවට පුතේ ඕක මේක මේක මේක මේක මේක කියලා දානවා. දාන ප්‍රඥප්ති සම්මුතිය. ඒ කියන්නේ මිනිස්සු අදාගත්ත දේ ටික සම්මුති ටිකක් පොවනවා. පෙව්වට පස්සේ මේ දරුවාගේ මේ මනසේ දැනීම් වලට නම් වැටෙනවා. දැනීම් හැඳිනීම් බවට පත් වෙනවා. සංඥාවෙන් දැනගත්ත දේ වේදනාවෙන් වේදනාවෙන් දැනුණු දේ සංඥාවෙන් හඳුනාගත්ත දේට සංඛාර සංඥාවට විතරක කරන එකට අන්න චේතනා දාගෙන නම් හැදෙන සංඛාරයනවා. අවිද්‍යාව නිසා මේ මේක මේ මේ දරුවගේ නොදැනුවත්කම නිසායි සංඛාරය හැදෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඔතනට එනවා. ඔතනින් තමයි සංඛාරය හැදෙන්නේ. සංඛාර සිතුවිලි. ඒ සිතුවිලි වලට බස්සනවා වටේ ඉන්න අය මේ බාහිරින් සම්මුති ප්‍රඥප්ති. ඒ පුරෝ පුරෝජාතෝ පස්සෝජාතෝ කියලා කියන්නේ මේක ඒකේ විදිහට එන්නේ. මේවා ඔක්කොම පෙර මතකයෙන් දෙන්නේ අනිත් අය. ඒකට මේ බාහිරින් දෙන සංඥා ටික මේ සම්මුති ටික තමයි සිතුවිලි සංකාර බවටපත් වෙන්නේ. ඒ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. ඉතින් මේ මේක තමයි දරුවගේ අවසානයේ දැන ගැනීම වෙන්නේ. අවසානයේ මේ දරුවා මේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. මෙන්න මේ නිසා තමයි රූපයක් හදාගන්නේ මේ දරුවා. මේ දරුවා විසින් හිතනවා ආ මේ හැඩතලයේ තියෙන්නේ මේකට. මේකට කියන්නේ රතු පාට. මේකට කියන්නේ කහපාට. බලන්න මොන්ඩිසෝරි යන ළමින්ට මුලින් පාට ටික පෙන්නලා පාට උගන්නන හැටි. මේ කහ, මේ රතු, මේ කළු, මේ සුදු පාට ටිකවත් තේරෙන්නේ නැහෙනි. ඊට පස්සේ කියනවා මේ ඉංග්‍රීසියෙන් මේ yellow, blue මේ ඉංග්‍රීසිත් උගන්වනවා. පුළුවන් තරම් දත්ත කවනවා. කවලා හැඩතලත් උගන්වනවා ඊට පස්සේ මේක ත්‍රිකෝණේ, මේක ඍජු කෝණේ, මේක මේක, මේක බෝලේ. මොකම උගන්වනවා. ඇයි උගන්වන්නේ? ඉතින් මේ දරුවට මේ උපතින්ම මේක ආවනම් විඥානිකුත් උපතින්ම ආවනම් මේව දන්නවනේ. කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. මුකුත් ඇවිල්ලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මරණින් පස්සේ යන යන විඥානයක් ගැන මම කතා කරන්නේ නැහැ මහාන කියලා. සාත භික්ෂුවට කියන්නේ සාත භික්ෂුව කියනවානේ මරණින් පස්සේ යන යන විඥානයක් ගැන. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියනවානේ මම කියන්නේ නැහැ මහාන කියලා. මේ මේ විඥානය සකස් වෙනවා. මේක මේ ජාති ධම්ම සූත්‍රය බැලුවොත් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ එවලේ සකස් වෙනවා කියලා. මේ මොහොතේ සකස් වෙනවා. මේක අවබෝධ කර ගැනීම හැබැයි ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වීමක්. මේක අවබෝධ කිරීම ලේසි නෑ. සුකර නෑ. බුදුහාමුදුරුවෝමයි කියන්නේ. මේක අවබෝධ කර ගැනීම ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වීමක් තියෙනවා. ආයතන ටික අවබෝධ කර ගැනීම නිවන් දැකීමක්. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා පෙන්වන්නේ. සලායතන මේකේ දෙයක් හදාගත්තේ නැත්නම් බාහිර දෙයක් තිබුණොත් තමයි භවයක් තියෙනවා කියන්නේ. භවයක් තියෙනවා කියන්නේ දැන් මේ මනස කියන්නේ අවසානයේදී මේ තේරම ගාහා මේ මේ ඇවිල්ලා ගේ මේක පුටුව මේක දරුවා මේ තාත්තා මේ අම්මා මේ මේ පස් මේ අහස මේ ඔක්කොම නම් මානසිකාර මේ එළියේ තියෙන දෙයින් තමයි මනස ඇදලා තියෙන්නේ. මනස කියන්නේ සබදාම්මයි, බාහිරමයි. ඕක එකක්මයි. හැබැයි මේම හැදෙන්නේ මෙතන මේ දෙකක් නැත්තම් දැන් මනසට දෙකක් හැදෙනවා. මනස ඒ කියන්නේ දැන් මේ ඉපදින දරුවා ඒකයි කියන්නේ ප්‍රභවේ කියලා මූලේ ප්‍රභාස්වරං චිත්තං කියන්නේ ප්‍රභාස්වරං චිත්තං කියන්නේ මේ මනසේ ඇත්තටම ප්‍රභවේ මූලයට ගියහම මේ මේ මනසේ තියෙන තියෙනවනේ මේකට මේකට ඕනි කරන දේ ඒ කියන්නේ දැන් සිතක් හැදෙන්න ඕනි කරන දෙයක් තියෙනවනේ ප්‍රසාදවත් වෙන්න ඕනි. එතකොට දෙපැත්තක් පේන්න ඕනි. අජ්‍යත බහිද්ධා කියලා. බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන. අරවා රූප සද්ද කියලා ගත්තා, මේවා ගත්තා මේ මනසින්මයි හදාගන්නේ. හැබැයි මේක හැදෙන ස්වභාවය මේකේ තියෙනවා. ඒක තමයි මේකට ගන්නවා මෙතන රූපයටත් ගන්නවා මේක ගන්නකොට මේවා මේ සංයෝජනීය ධර්ම සංයෝජන ධර්ම කියලා. සංයෝජනීය දෙයක් තිබුණොත් තමයි සංයෝජන වෙන එකක් තිබුණොත් සංයෝජන දෙයක් තියෙන්නේ. මනස ස්වභාවය අරප. ඉතින් මේවා මේ එතකොට මේවා ඉතින් මේ විභජ්‍යවාදයේ කියලා අභිධර්මයේ තුල බෙද බෙද පෙන්නන්නේ මෙන්න මේක. මේක පෙන්නනවා මේ දෙපැත්ත හැදෙන හැටි. දෙපැත්ත හැදෙන හැටි පෙන්නනවා මේවා සංයෝජනීය ධර්ම මේවා සංයෝජන ධර්ම. ඔහොම කී කී පෙන්නනවා. ඉතින් මේ දෙකම ඇත්තටම බොරුවක්. ওই දෙකම නිවන් දකින්නකොට ඒ කෙනාට සිද්ධ වෙන්නේ ওই දෙකම නැති වෙනවා. දෙකම එකක් බවට පත් වෙලයි නැති වෙන්නේ. මේක බොරුවක් කියන එක අවබෝධ වෙනවා. ඒකයි අර මේ චිත්තේන නීයති ලෝකේ සිතෙන් හැදෙන ලෝකේ මනෝ පුබ්බංගමා ධම්මා මේ සේරම සිතුවිලි සිතේ හැදෙන්නේ ඇත්තටම එළියේ තියෙන එකක් පේනව නෙමෙයි අපේ හිතේ තියෙන දේ දකින්න අපි හිතනවා පේනව නෙමෙයි ඒකයි දාරුචීරට කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියලා දුටු දෙයක් නැත දුටු කෙනෙක් නැත දුටු බවක් පමණයි කියන්නේ ස්පාක් වීමක් පමණයි එතන කෙනෙක් හැදෙන්නේ. හැබැයි මේ හැදෙන්නේ ශක්තියක්මයි. මෙතන මේ දෙකක් බෙදා ගත්ත ගමන් ශක්තියක් උපදිනවා. ඒකයි විඥාන ශක්තිය කියන්නේ. දෙකක් දෙකක් දෙක ද්වයතාවයට ගියකම ඒක තමයි බුදුහාමුදුරුවෝ ද්වයතානුපස්සන සූත්‍ර ගණනාවක් පෙන්වන්නේ. දෙතනක් මැදක් පෙන්නනවා. ඒකයි මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ. අන්න කොන් දෙක හම්බ වෙනවා. අතනයි මෙතනයි. අතනයි මෙතනයි කොන් දෙකක් හම්බුනහම එතන එතන භාෂාවක් හම්බ එතන තියෙනවා මෙතන මම ඉන්නවා. අතන මෙතන. එතකොට මෙතන මේ ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ හැදෙනවා. භාෂාවක් හැදෙනවා. ඒ මතුවට එතන දෙයක් තියෙනවනේ ඒක කාගේද? හිත ඇතුලෙන් ප්‍රශ්නයක් එනවා. එතකොට පොඩි දරුවත් අල්ලගන්න ඕක මගේ කියලා. අන්න මම හැදෙනවා. අන්න හැදෙනවා නේ තම්මම නේසෝ හමස්මි නොමේසෝ අත්තා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තා. මම මගේ මගේ ආත්මේ. හැදෙනවා. ඒකෙන් මිදෙන්න ඊට පස්සේ යට අමාරුයි. ඔක්කොම යන්නේ අර මල්ලට දානවා වගේ එකතු කර කර. ඔක්කොම සංස්කරණය කරනවා. සකස් වෙනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. වේදනානම් වේදනත්තාය පත්ත සංකතං අபிසංකරෝති. සංඥා සංයත්තාය සංකතං අபிසංකරෝති. විඥාන විඥාත්තාය සංකතං අபிසංකරෝති. සේරම අபிසංස්කරණය කරනවා. ඒ කියන්නේ එක්කෝ පුඤ්ඤාபிසංකාරා එක්කෝ අපුඤ්ඤාபிසංකාරා. ආනිඤ්ඤාபிසංකාරා කියන්නේ බඹරේ ගහනවා වගේ වැඩක්. ඒ කියන්නේ එකම නිමිත්ත අල්ලනවා භාවනා කරන එක්කෙනා. එකම නිමිත්ත අල්ලගෙන බඹරේ වගේ කරකවනවා. කැරකුවාම සිද්ධ වෙන්නේ බඹරේ කැරකෙනවා. නිමිත්ත අල්ලගෙනයි තියෙන්නේ. එතරම් සංකාරයක්. ගලව ගන්න බෑ කවදාවත්. ඒක ඊට වඩා භයානකයි. පුඤ්ඤාභි සංකාරත් භයානකයි, අපුඤ්ඤාභි සංකාරත් භයානකයි, ආනිඤ්ඤාභි සංකාරත් භයානකයි. ඔක්කොම සසරක් හදනවා. සසරක් කියන්නේ මේ කතාවේ සිසුවිලි සිතුවිලි වලින් මිදෙන සසර නෙමෙයි. ඒ සසරම තමයි. හැබැයි මේකේ ඉපදී ඉපදී මැරෙන එකකට හේතු වෙනවා. ඒකට හේතුව තමයි මෙතන හදනවා මේ මෙතන හදනවා මෙරි මෙරි ඉපදින සසරක්. මේක තමයි අපිට පෙන්වන්න ඕනේ. මේ කෙනා මැරෙනකොට පුළුවන් ද හිතන්න නැතු ඉන්න. මේ කෙනාට මැරෙනකොටත් හිතන්න නැතු ඉන්න බෑ. ඇයි සිතක් අල්ලන්නම යෝනි. සිතක් අල්ලනවමයි. මොකද මේක දැන් මැෂින් එක පුරුදු උනේ දිගටම අල්ලන්න යන්න. මේක දිගටම අල්ලන්න යන්න පුරුදු උනේ. මේකට දැන් අල්ලන්න නැතුව මේක පවතින්නේ නැහැ. මේක ඇවිල්ලා ඇත්තටම මේකේ තියෙන බඹරයක් වගේ සිද්ධියක්. මේකේ තියෙන ගංගාව වගේ එකක්. මේකේ තියෙන වැස්ස වගේ එකක්. ඒ කියන්නේ වැස්ස කියන එක අපිට අල්ලන්න බෑ. වැස්ස තමයි සිතකේ සිත කියන්නේ. සිත අල්ලන්න බෑ, වැස්ස අල්ලන්න බෑ. හැබැයි ඒකේ තියෙන වතුර බින්දු. ඒ වගේ මේකේ තියෙන සිතුවිලි, චිත්තචෛසික. ගඟ අපිට අල්ලන්න බෑ. එක ගඟෙන් දෙපාරක් වතුර ගන්න බෑ. ගඟ ගලනවා. ඒ වගේ සිත ගලනවා. සිත නවත්තන්න බෑ. සිත අවබෝධ කරන්න පුළුවන්. නවත්තන්න බෑ. හැම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිතුවිලි වේගය වැඩි, ගඟ ගලන වේගය වැඩි. ඒක නිසා සමතය වඩනවා කියන්නේ ඒක නිසා ධර්මය අවබෝධ කරනකොට සිද්ධ වෙන්නේ ගඟ ගලන වේගය අඩු වෙනවා. සිතුවිලි දෙකක් අතර හිඩසකුත් පේනවා. ඒක ඇත්ත. මේකේ මේ මාර්ගයේ වඩනකොට ඒ කෙනාට හම්බ වෙනවා අර සිතුවිල්ලක් ඇති වෙනවා සිතුවිල්ලක් නැති වෙනවා ඒ දෙක අතර හිඩස ඒ වගේම සිතුවිල්ලක් ඇති වුණත් නැති වුණත් ශුන්්‍යතාවයක් පේන්න ගන්නවා ඒ වගේම තමයි මේ ශුන්්‍යතාවය සිතුවිලි ඇති වුණත් නැති වුණත් සිතුවිල්ල අවබෝධ කරලා ඒකෙන් මිදීමකුත් පේනවා නිවන් මඟ නම් හොඳට පැහැදිලි මේක කොහොමත් කොච්චර කිව්වත් පැහැදිලි වෙන්නේ නැති අයත් ඉන්නවා ඒකට හේතුව ඒ තරම්ම ඝනටම බැඳිලා ඉන්නවා සිතුවිලි වලට. සිතුවිලි වලට ඝනටම බැඳලා ඉන්න කෙනෙකුට නිවන් දකින්න බෑ. සිත කියන කියන විදිහට වැඩ කරන කෙනෙකුට නිවන් දකින්න බෑ. සිතට වහලුණු කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ කියන්නේ බෑ කියන්නේ කවදා හරි පුළුවන් වෙයි. නමුත් ඒ තාක් බෑ. ඒකෙන් මිදෙන්නම ඕනේ. ඒක ඒකාන්තයි. අපිට මේක හොඳටම දැනෙනවා හොඳටම තේරෙනවා මේක හොඳට තේරුම් කරන්න පුළුවන් මේක තේරුම් ගන්න අය නැතිකමයි අපිට දුක. මේ මිනිස්සු මේ දුක් විඳින ඒවා, සැප විඳින ඒවා ඔක්කොම බොරුවක්. එහෙම ඒවා නෑ. මේ සිතුවිලි සේරම බොරුවක්. බුදුහාමුදුරුව පෙන්වන්නේ ඒකයි සියලු බුදුවරු දේශනා කරන්නේ. සබ්බ පාපස්ස කරණං කියන්නේ සියලු සබ්බ පාපස්ස කියන්නේ සබ්බ පසියලු පාප සබ්බ පාපස අකරණ සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පද මේ සියලු සිතුවිලි තමයි පාපේ. සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා එකම කුසලයේ තියෙන උපසම්පදාවට. සිතුවිලි වලින් මිදෙන එක. සිතුවිලි අවබෝධ කරන එක. ඒක කරන්න බෑ සබ්බ පාපස්සාකරණ කරන්න බෑ දර්ශනේ දන්නේ නැතුව. දර්ශන සමාපත්තියෙන් තමයි නාමයේ රූපේ නාම රූප පච්චේ පරිග්‍රහ ඥානෙ එන්නේ. පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙන කෙනෙකුට විතරයි නාම රූප පරිච්ඡේදයකට එන්න පුළුවන්. නාම රූප පරිච්ඡේදයක් තියෙන කෙනෙක්ට පච්චේ පරිග්‍රහ ඥානෙ එනවා. ඒ කෙනාට තමයි මේකේ උද්‍යප ඥානෙ හම්බ වෙන්නේ. උද්‍යප ඥානෙ හම්බ වෙන්නේ සම්මර්ෂණ ඥානෙ තියෙන කෙනාට විතරයි. වෙන කිසි කෙනෙකුට මේ උද්‍යප ඥානය හම්බෙන්නේ නැහැ. බාහිර දේක බඩු මුට්ටුවක් කැඩෙනවා විදිනවා ඕවා බල්ලා කවදාවත් නිවන් දකින්න බෑ. ළමයා මැරෙනවා කියලා කොච්චර ඇඬුවත් එයා නිවන් දකින්නේ එයා ඒ නිවන තියෙන ඔය කොහෙවත් නෙමෙයි. නිවන තියෙන්නේ තමන්ගේ හිතේ සිතුවිල්ල සිතුවිල්ල තුලයි. සිතුවිල්ල අවබෝධ කරගන්න නිවන් දකින්න. හැබැයි නිවන හැම තැනම තියෙනවා. ඒ හැම කෙනෙක්ගේ සිතක් තියෙනවා නම් එතන නිවනක් තියෙනවා. සිතක් මිදුණු තැන නිවනක් ඇත. අපිට කියන්න පුළුවන් ඒක. අනිවාර්යෙන් ඔබ මේක අවබෝධ කරන්න ඕනේ දේ දර්ශනෙමයි. දර්ශනේ නැතුව කවදාවත් මේ නිවන් මග යන්න බෑ. බුදුහාමුදුරුවෝ භාවනාවයි සබ්බස සූත්‍රයේ හත්වෙනියට අන්තිමට දැම්මි කියලා අපි දවසකුත් කල්පනා කරා. අපි මානසිකාරය තුල ඉන්නේ මේ සියල්ල ග්‍රහණය කරගන්නේ. මානසිකාරය තුල මේක බලනකොට ඔබ ඔබගේ මානසිකාරය මෙහෙවල බලන්න. ඔබට දැනේ මේ සූත්‍ර ඔක්කොම ගලපලා බලන්නකො. පොට්ටපාද සූත්‍රය පොට්ටපාදර කියන්නේ මොකද්ද? පොට්ටපාද පරිබ්‍රාජකයාට මේක අවබෝධ කරගන්නම බැරි වෙනවනේ. පොට්ටපාද පරිබ්‍රාජකයාට කියනවනේ දිගටම කියනවනේ මේ සංඥාව නිරෝධ කරන්න හැටි. මුල ඉඳන් කියනවනේ. සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කියලා මොකද්ද මේ කියන්නේ? මේ සීලය ඇති කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ මේ මොකද්ද මේ මේ සීලය කියන්නේ පංච සීලය නෙමෙයි. මේ කවදාවත් මේ ලෞකික භූමියේ ඉඳගෙන ලෝකෝත්තර භූමියේව කතා කරාට පළක් වෙන්නේ නැහැ. කිසි කෙනෙක්ට මේකේ සත්‍ය හොයාගන්න හම්බෙන්නේ මේ සීලය කියන්නේ ඇවිල්ලා මේ අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ සික්කා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා අනුපුබ්බ සික්කාව මොකක්ද දර්ශනේ ආරේකාන්ත සීලය ආරේකාන්ත සීලයෙන් විතරයි නිවන් දකින්න පුළුවන් මේ අනිත් එක සසර සසර කියන්නේ සිතුවිලි සාගරේ එහෙම නැත්තම් මෙරි මෙරි උපදින සසර කියන්න පුළුවන් මහා දුකක වැටෙනවා කියන්න පුළුවන්. මේක ලොකු කතාවක්. අපිට මේක සම්පූර්ණයෙන් කියන්නේ කිව්වොත් තව ගොඩක් වෙලා යනවා තමයි කරන්න දෙයක් නැහැ. නමුත් මේව බාගට කතා කරලා නැවතුත් කොහොමවත්ම තේරෙන්නේ නැහැ. ඔහොම හරි ඔය අමාරුවෙන් හරි ඔහොම ගොඩක් කියාගෙන කියාගෙන ගියොත් කාට හරි පොඩ්ඩක් හරි තේරෙනවා. එහෙම නැත්තම් මේක තේරුම් ගන්න නම් ලේසි වෙන්නේ නැහැ. මේක මේ මේ මේ මේ මොකද්ද මේ මේ මේ මේ මේ සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ කිව්වම මේ ඔක්කොම පස්ස බිම යනකෙන් ඉන්නේ. මේගොල්ලෝ හදන්නේ මේ මේ මේ මේ මේ මේ පුදුම අපරාධයක් මේක. ඒ කියන්නේ මේක තේරුම් කරලා දෙන්නේ නැති එක හරි අපරාධයක්. ඒ කියන්නේ මේ පංචශීලයේ බුදුහාමුදුරුව උපදින්න කලින්ම තිබුණානේ. පංචශීලයේ බ්‍රාහ්මණයෝ රැක්කනේ. පංචශීලයේ බුදුහාමුදුරුව උපදින්න අවුරුදු දහස් ගණකට කලින් තිබිලා තියෙනවානේ. අපේ මේ මේ මේ රාවණගේ කතාවෙත් තියෙනවානේ පංචශීලයේ රැක්කයි කියලා. පංචශීලය කියන්නේ ඇවිල්ලා සමාජ සංස්කෘතික ප්‍රතිපදාවක් නේ. සමාජයේ ගෙනියන්න ඕනි කරන සිස්ටම් එක. ඒ සිස්ටම් එක අනාදිමත් කාලෙක ඉඳලා අපේ මුතුන් මිත්තෙන් ඉඳන් දන්න කාලවල ඉඳන් අරගෙන ඇවිල්ලා තියෙනවා. සත්තු මරන්න නැතුව ඉන්න එක, අරක්කු බොන්න නැතුව ඉන්න, මත් වෙනේව කරන්න නැතුව ඉන්න එක, ඔය වැරදි වැඩ කරන්න නැතුව ඉන්න එක, බොරු කියන්නේ නැතුව ඉන්න එක මේක ඇවිල්ලා මේ මේ ඇවිල්ලා මේ මේ ධර්මයේ නෙමෙයි. මේ ඇවිල්ලා මේ මේ ඇවිල්ලා ඕනම ක්‍රිස්තියානි අයත් පංචශීලය රකින්නවා. Hindu අයත් රකින්නවා, මුස්ලිම් අයත් රකින්නවා. පංචශීලය සාමාන්‍ය මිනිස්සුන් සමාජයේ ෆ්‍රේම් එක නෙමෙයි නිවන කියන්නේ. පරම සත්‍ය ඒක කරන්න බෑ. අපි මේ අපේ ධර්මයේ තුල තියෙන ශික්ෂාවක්. ශික්ෂාවක් තියෙනවා. ඒක ආර්යකාන්ත සීල. ආර්යකාන්ත සීලය කියන්නේ මොකක්ද? උපාදානස්කන්ධයෙන් මිදෙන එක. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය මොකක්ද? ඕක දන්නේ නැහැ. ඕක දන්නේ නැතිකම තමයි අද මිනිස්සුන්ට තියෙන ගොඩාක් අයට තියෙන ගැටලුව. ධර්මයේ භාගයට දැනගත්ත අය අපරාධය අතරමං වෙනවා. ඒකට හේතුව තමයි කරන දේ දන්නේ. සමහර අයට දර්ශනේ තේරෙනවා. දර්ශනේ යන්තම් අවබෝධ කරගන්නවා. නමුත් කරන්නේ මොකද්ද කියලා දන්නේ බලනකොට බොරු කරන්නේ. බලනකොට වැරදි ඒවා කරන්නේ. සම කවදාවත් නිවන් දකින්න බැරි ඒවා කරන්නේ. බලනකොට වෙණි මරුවලක් පැහැගිලා බුදුහාමුදුරුවෝ කියනවා ඒක. බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ දෘෂ්ටිය වරද්දගත්ත අයව ගන්න බෑ කියලා. මිත්‍යා දිට්ඨිකයට ඒකයි කියන්නේ සදාතනික ඒක අනිවාර්ය නිරේ පෙන්වන්නේ. ඒ ලෝකේ භයානකම මේ මිත්‍යා දිට්ඨිය හරිම භයානකයි. කෙනෙක් මිත්‍යා දිට්ඨියට යොමු කරන එකේ තියෙන භයානකම බුදුහාමුදුරු ගොඩාක් මේ භයානකම් පෙන්නනවා. ඒ මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ මිත්‍යා දිට්ඨිකය කියලා කියා කියාගෙන සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ දර්ශනය කියලා දන්නේ කී දෙනාද? සම්මා දිට්ඨිය කියලා කියලා හිතන් ඉන්නේ මේ පින් කරන එකයි මේ මිනිසුන්ට දාන දෙන එකයි මේ මේ සම්මා දිට්ඨිය කියන්නේ මේ මේ වැරදි නොකරින් ටිකක්. ඕක සම්මා දිට්ඨියක් නෙමෙයි. ඕකම මිත්‍යා දිට්ඨියක්. මිත්‍යා දිට්ඨියට සම්මා දිට්ඨිය කියන තැනකදී අපි කොහොමද සම්මා දිට්ඨිය පෙන්වන්නේ? ආර්ය සම්මා දිට්ඨිය පෙන්වන්නේ කොහොමද? ඒක හරි අමාරු වෙනවා. ඇත්තටම සමාජයක් පවතින්න නම් ඔය කියන විදියට වැරදි කරන්නේ නැතුව එහෙම යන එක හොඳයි. ඒක සමාජයට හොඳයි. සමාජයක් ගෙනියන්න මොන හරි ෆ්‍රේම් එකක් ඕනනේ. ඒක හොඳයි. දැන් අපි ආගමක් විදිහට බුද්ධ ආගම කියලා ගන්න එක හොඳයි. ඉතින් මොකක් හරි ආගමක් තියෙන එකයි. මේ බුද්ධ ආගම කියලා එකක් තිබුණා. නමුත් මේ මේ මේ මේ ධර්මයේ කියන්නේ බුද්ධ ආගමට අයිති එකකුත් නෙමෙයි. ධර්මයේ සේරම ආගම වලට එකයි. ලෝක ධර්මතාවය. ඕක ආගමක් නෙමෙයි. ඕක බුද්ධ ආගමට අයිතිත් නෑ. එහෙම අයිතිය කරගන්න ගියාට මේක සේරම හැම මිනිස්සෙකුටම මේ මේ බුද්ධත්වයේ මේ මේ කියන නිවන හැමෝටම අයිතියි. ඔක මටයි අයිති කියලා කාටවත් කියන්න බෑ. නිවන කියන එක සිතක් කොහෙද මිදෙන තැන නිවන. ඉතින් මේක ලෝකෝත්තර මේ භූමියේ ඉතින් කියලා අපි වෙන් කරහට මේක සත්‍ය අවබෝධ කරන්නයි තියෙන්නේ. පරම සත්‍ය මේක තියෙන්නේ. මේක මේ අද ඉන්දියාවේ අදත් බුද්ධාගම විනාශ කරනවානේ. අදත් ඉන්දියාවේ බුදුදහම සම්පූර්ණයෙන්ම අතුගාගෙන යනවනේ මේ ශංකර්. ජේ.ජේ. ශංකර් කියලා බලන්නකෝ. මෙයා කියනවනේ මේ මේ මේක ලොකු කතාවක්. ඒක මෙතනට අපි ගලපන්න ඇති. අපි ඒක දැන්ට කතා නොකරමු. මොකද ශංකර් කියන්නේත් ඇවිල්ලා සාමාන්‍යයෙන් එදා ආලාර කාලාම වගේ යම්කිසි යම්කිසි දෙයකට උත්සාහ කරපු බුද්ධිමත් කෙනෙක්. නමුත් අවාසනාවකට අපි කියන්න අපිට කියන්න බෑ. කොහොමවත් එයා එයාට අපිට පෙන්වන්න පුළුවන් එයා කරන දේ. එයා බුදුදහම සම්පූර්ණ විනාශ කරනවා. එයා එයා වේදයට යන්නේ. එයා යන්නේ ත්‍රිවේදයට. සත්‍තිස් ආනන්ද කියාගෙන යන්නේ. සත්‍තිස් ආනන්ද කියාගෙන යන එක හරි. ඒක ඒ ක්‍රමයේ තුල යම් කිසි දෙයක් පේනවා. නමුත් නිවන නෙමෙයි. එයා කියන්නේ ඒක නිවන කියලා. අද අපේ හාමුදුරුවෝ නිහඬව ඉන්නවා. ඉතින් ඒ තුල බුදුදහම වෙනසෙනවා ඉන්දියාව පැත්තෙන්. නමුත් ලංකාවට දැන් ඒක ආක්‍රමණය කරනවා. මහායාන පැත්තෙන් ඇවිල්ලා කියනවා මේ අද්දක තියාගෙන ඉන්න සමතේ යන්න ආරාලකාරාම උද්දකරාම පුත්‍ර ගියේ ගමන තමයි යන්නේ. <laughs> නිවන් දකින්න ඒගොල්ලෝ හිතන්නේ දැනෙනවා නිකන් නිවනක් වගේ. ඒක පිස්සුවක්. ඒක පිස්සුවක්. ඒක එනකම් බලාගෙන ඉන්නවා. ඒ පිස්සු එනකම් බලාගෙන ඉන්නවා. ඒක අපිට දිනුවක් කියන්න බෑ. හැබැයි ඒ තුළ මේ සමතේ ගොඩාක් වැඩිලා සමාධිමත් සිත නම් හැදෙනවා. ඒ තුළ හැබැයි ඒ කෙනාට පුළුවන් නම් මේ